ඒ සාධාරණීකරණය කරන්නේත් සරුවචන්නාංශයේ සූත්‍රයක් ඊට පස්සේ ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ සූත්‍රයක්. ඉතින් මේ සාධාරණීකරණය කරන එකට සරුවචනාංශය සඳහන් කරන්නේ සුතානුග්‍රහිතය කියලා. අපි මේ කරගෙන යන වැඩේට පස් ආකාරයක අනුග්‍රහිතයක් කළ යුතු නැත්නම් සප්පාය කරුණු සලසා දීමක් උපස්ථානයක් ඒ පහෙන් එකක් තමයි සුතානුග්‍රහිතය කියලා කියන්නේ අපේ බෞද්ධ භාවය අසුවිරු ඥාන සුතමේ ඥාන පොතේ ඥාන අපි වඩන්න භාවනා කරනකොට ඒ වට සඳහා ගත කරන කාලයේ සුවිශේෂ වටිනාකමක් තියෙනවා හුදු ඥානයේ සඳහාම ඥානය වඩනවට වැඩියි. ඒ නිසා ඒවට අනුග්‍රහ කියලා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට අනුග්‍රහිත පහක් සරුවචනanse තමන් නාන්තේගේ ඒ බෝධි සම්භාර පුරණ කාලේ ඉඳලා තිබුණ අත්දැකීම් සම්පීඩණය කරලා අංගුත්තර නිකාය පංචක නිපාතේ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි විශේෂයෙන් මේ සුදු ඇඳගෙන ඉන්න නැත්තන්ට ඇඟෙන නැත්තන් යතෝ සුවිශේෂී වශයෙන් දකින්න මේ සීල අනුග්‍රහිත. අපි හැම කෙනෙක්ම මේ වගේ භාවනා වැඩමුළුකට සම්බන්ධ කරනකොට ඒ අතෝ අදි සීලයක පිළිටවනවා. අපි නිත්‍ය රකින්න නිත්‍ය පන්තිල් වෙනුවට උපෝසත අට්ඨාංග සීලෙ පිළිපදිනවා. එතකොට හිත අලුත් වීමක් වෙනවා. අපි ඉන්නේත් එතකොට සිල්ගත් පිරිසක් එක්ක මේ වගේ සුදුසු තැනක අපේ ඉරියව් ඇඳුම් පැළඳුම් දිනචර්යාව වෙනස් කර ගන්න. මේ කරන්න හිත අලුත් කර ගන්නයි. ඊට පස්සේ මේ සුතානුග්‍රහිතේ වශයෙන් එවැනි කැපකිරීමක් කරව පිරිසක් ਸਰවචනාංශයේ විසින් දෙන ලද නැත්නම් සිල්වතුන් සඳහා දෙන ලද ඉහළ උපදේශ මාලාවල් සමාධි ආදී සමාධිය නැත්නම් චිත්ත භාවන ආදී චිත්ත භාවනාවක් කරගන්න හැටි ප්‍රඥාව ආදී ප්‍රඥා භාවනා භාවනා කරගන්න හැටි කියන්නේ දේවල් වලට අපි අයුම් කන්දේ. <coughs> ඉතින් අපි අර අදිශීලයකටපත් වෙන්න ඉස්සෙල්ලා යම් හේකින් මේක අහලා තිබුණත් අදිශීලයකටපත් වෙලා ඒ සඳහා දවසේ නැත්නම් බණ භාවනා සඳහා දවසේ වැඩි කොටසක් ගත කරනකොට මේ ඇහෙන දේ අඩු වැඩි ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ සුතානුගායිතේ ਸਰවචනසේ විධින් අනුමත කරන ලද අනුමත කරලා වදාරන ලද ධර්මයක්. ඊගාට සාකච්ඡානුගායිතේ අපි තුන හතර පැයි ඒ සඳහා වෙලා ගත්තා. ඒකෙත් තේරෙනවා ඒ භාවනා කරන පිරිස් භාවනා කරන පිරිස් තම තමන්ගේ ප්‍රකාශන තම තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ පොදුවේ සාකච්ඡා කරනකොට ඒක මේ මේ වහලයට ඉන්න පිරිසක් විතරක් නෙමේ ලෝකේ ඕනම ඉන්න කෙනෙකුට ඒකේ ගතයේ පළපරෝජන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම අර පෞද්ගලිකත්වයේ ඉක්මවලා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන පටු පරමාර්ථ ඉක්මවලා අපි ගන්න මේ අහිංසක ප්‍රයත්නය අපි ගන්න මේ ආධුනික ප්‍රයත්නය අපි බොහෝම සද්ධාවෙන් ඉදිරිපත් කරනවා. ඒක පිළිබඳව අපි ලැජ්ජාවටපත් වෙන්නෙත් නැහැ. අපි නොදරුවෝ කියලා හිතන්නෙත් නැහැ. ඒ වගේ නිහතමානී ගතියක් ඒ ධර්ම සාකච්ඡාවේ තියෙනවා. ඒක නොවුනොත් මේ පැලේ වැවෙන්නේ නැහැ. මේ පැලේ වැවෙනකොට අතුරුයක් ගාලා පසමුර බුරුල් කරලා මුලට පස්සේ එකතු කරන්න ඕන. නැත්නම් අර මුල් වැවෙනව අඩුයි අර ඝනතර පොළවේ. ඒ නිසා පසපුරු කරලා දෙන්න ඕනේ පළ වුණාට පස්සේ. ඒ වගේ තමයි අපේ මේ ධර්ම සාකච්ඡාව අර වැවෙන ගහට උදව්පකාර කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් උදව් කරාට පස්සේ තමයි අපිට ඉඳගෙන කරන භාවනාවක් නැත්නම් මේ සමාධි භාවනා කියලා කියන්නේ සමත භාවනාව වැඩෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඊගාවට ඥානය ඥාන ප්‍රඥාන භාවනාවක් වැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි අද මේ සුතානුග්‍රහිතේ වශයෙන් ඉදිරින් තියාගන්න ධම්රවිපදනම අපිට යෝජනා කළ තින්නේ කිංසුකෝපම සූත්‍රය. නමුත් ඒකට මගෙන් පොඩි විරෝධතාවයක් පැන නැග්ගා. මොකද අපි ඒක 2013 ඔයිට කලින් කරලා තියෙනවා. ඒ නිසා කාටද අවශ්‍ය නම් ඒ ජූනි මම හිතන්නේ 20 ගානක විතර වැඩමුළුවක් කරලා තියෙනවා. ඒ ටික අහන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපිට ඒ සුරංගිඩෝන මහත්මිය අපිට කතා කරා. එහෙමනම් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කැමති යෝජනාවක් මාතෘකාවක් යෝජනා කරන්න කියලා. ඒකට මම ස්වභාවයෙන් වැටුනේ අපි කරගෙන ගිය 127 වෙනි භාවනා වැඩමුළුවේ කරගෙන ගිය දසුත්තර සූත්‍රය ඊගාව පාඩම් පන්තියට යන් කියලා. ඒකෙත් මේ සමාධිය වඩන හැටි නැත්නම් සමාධිය තමන්ගේ හිත සුව පිණිස සුභ සිද්ධිය පිණිස තෝරා බේර ගන්න හැටි පිළිබඳව බොහොම ලස්සන, බොහොම සූක්ෂම, බොහොම සවිස්තර ප්‍රකාශයක් මේකේ සඳහන් වෙනවා. ඊට පස්සේ ඒ සූත්‍රයේ ඒ සමාධි අපි තෝරන්නේ, බේරන්නේ, පරිච්ඡේද කරන්නේ වෙන්කොට හඳුනාගන්නේ ඥානය කියන බොහොම සියුම් පීයෙන් කපලා තමයි. ඒ නිසා ඒක අදි ප්‍රඥා භාවනාවකට හේතු වෙනවා. ඒ නිසා මේ අනුග්‍රහිත පහේ සීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ සමතනුග්ගහිතේ විපස්සනානුග්ගහිතේ කියන පහින්ම නැත්නම් බලමුළු පහකින් තේනා පහකින් අපිට එතකොට මේ කෙලෙස් වලට පහර දීම කරන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මේ පහම අලුත් කරගන්න ඕන. ඒ ඔක්කොම ඒ පොදුවේ කියන හිත අලුත් කරගන්නවා කියලා. සීලෙන් හිත අලුත් කරගන්න ඕන. මේ ඇහෙන කාරණා වලින් තමන්ගේ භාවනා තටන යුද අභියෝග සඳහා මූණ දෙන ගතිය අලුත් කර ගන්න ඕන. සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නයක් තියෙනවනම් ඒක වසංගගගෙන ඉන්නේ නැතුව එහෙම නැත්නම් මේ මගේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක සභාවේ ප්‍රශ්නයක් කරන්න. සභාවේ ප්‍රශ්නයක් කරපු ගමන් ඒක සියලු දිනාටම වටිනා දෙයක් බාටපත් වෙනවා. අග්‍රපාඩු බැයිලා දුර්ලකම් කියමනක් නෙවෙයි. මොකද අපි මේ මේ තාටන ගෙනියන්නේ කෙලෙස් අඩු කරගන්න මිසක්ක වෙන මේ ලාභ ප්‍රෝජනකට නෙමෙයිනේ. ඒ නිසා අපිට සාකච්ඡා අනුගහිතනට හිත අලුත් කර ගන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා භාවනා කරගෙන කරගෙන යනකොට මේ කියන ක්‍රමයේ හැටියට මේ පංච ඥානිකෝ සම්මා සමාධි කියලා මේ ඥාණය සමාධිය මේ ප්‍රඥායෙන් බලලා ප්‍රඥා කණ්ණාඩියෙන් බලලා මේක සුද්ධ කරලා Tamange හිතසුව පිණිස විතරක් නැත්තම් අපේ පරමාර්ථයට යොමුන සමාධිය වෙන් කරලා හඳුනා ගන්න හැටි බොහෝ සමාධි අතරින් ඒ සම්මා සමාධිය කියලා එකක් තියෙනවනේ. ඒ සම්මා සමාධිය කියන එක නিত্য සුඛ සුබ එකක් නෙවෙයි. ඒක ටික අපි දැනට තියෙන එක තව තවත් සුද්ධ පවිත්‍ර කිරීමෙන් නිස් මේ පිරිසුදු කරන දෙයක්. ඒක නැත්තම් විසුද්ධියටපත් කරන දෙයක්. ඒකට බොහොම ළඟින් වැඩ කරන ඥානෙ. එහෙම කරනකොට අපිට සමාධියත් ප්‍රඥාවත් දෙකේම යම් ප්‍රමාණයක මල කෙලස් අඩුවීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම මේ අලුත් කරගත්ත හිතින් යුක්තව මේ බලමුළු පහක් ඉදිරිපත් කරගෙන මේ සටන දියත් කරන අපි බලාපොරොත්තු වෙන්නේ සාමූහිකවත් එහෙමයි පුද්ගලිකවත් එහෙමයි. ඒ පූර්විකාවෙන් පස්සේ එමෙන්න තමයි හඳුනා දුන්නාට පස්සේ දීමෙන් පස්සේ අපි මේ දසුතර සූත්‍රයේ ඉදිරිපත් කරගත්ත පාඩේ ඉදිරියට ගත්තොත් මෙතෙන්දී ඒත් ප්‍රකාශ කරන්න ඕනේ මේ විදිහට දසුත්තර සූත්‍රයේ ලස්සට ගොනු කරලා ඉදිරිපත් කරන්නේ ඒ අපේ සරුවචන වංශෙ නෙවෙයි. සරුවචනසික ප්‍රධානම ධර්ම සේනාධිපති මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සරුවචනසේ වැඩ ඉඳද්දිම මේ වගේ කාර්යයකට බහින්නේ මහා පුදුමාකාර සාසනික ආඩම්බරයක් ඇතුවයි අලංකාරයක් ඇතුවයි ඒ මොකද සාරිපුත්‍ර සාංශේ ਸਰවඥාන්ස කලින් පිටුනක් පාන. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශට පේනවා ඈත ඉඳලා පේනවා මේ ਸਰවඥාන්ස මේ කාරණා ධර්ම විනය හෙලි කරාට ඒක ගොනු කරලා පොත් කරලා ප්‍රස්ථාරගත කරලා ඊගා પરම්පරාවට ගෙනියන්න එච්චර ප්‍රයත්න කරගත්ත බව පේන්නේ නැහැ. සර්වඥාන්සේ දෙන්න දෙන ප්‍රශ්නට උත්තර දෙනවා. සාමූහික වශයෙන් හිතාමතත් බණ කියන වෙලාවක් තියෙනවා. මාත්‍රිකා දේශනා කරන වෙලාවකුත් තියෙනවා. ඉතින් අර පාරමිතා පුරාගෙන ආපු ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වාර්තාගත කරන මැෂින් එක වගේ ඒ ඔක්කොම වාර්තාගත කරනවා. හැබැයි උන්වහන්සේ සාමසෝවාන්. ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පෘ탁ජනයා නැත්නම් සර්වචනංශේ වෙත පැමිණෙන බොහෝ ආදුනිකයන් අමුත්තන් නවකයන් පළවෙනි සෝවාන් මාර්ග ඥානයේ පිහිටීමේ සුවිශේෂ කෘත්‍යයක් කරනවා. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් හඳුනන්නේ ආර්ය විනයට දරුවන් ප්‍රසූත කරන මවක් වශයෙන්. ලෝකයේ ලෝකේ මිනිස්සු සමහරු බුදුහමර දිහාට ඇදෙනවා. සමහරු ධර්මයේ දිහාට ඇදෙනවා. සමහරු සංගය දකින්න. සමහරු සිල් ගන්න කැමැති. 아무තේ හැම කෙනාටම සරුවචනංශ හම්බ වෙලා ඒ කටයුතු කරගන්න හම්බ වෙන්නේ විශේෂයෙන්ම පස්චිම බුද්ධ ශාසනය. පූර්ව බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් මේක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා සර්වඥන්සේ ගහන ගහන ගල වැදිලා තියෙනවා. පස්චිම බුද්ධ ශාසනය කියලා කියන පළවෙනි වස්විච්ච ගියාට පස්සේ විශාල සෙනග මේකට එන්න පටන් ගත්තා. එතකොට සෙනග අතර විනය ප්‍රශ්න එන්න පටන් ගත්තා. ඉස්ලාම් පිරිස හරි පිරිසුදුයි. පස්සේ ඉන්න පිරිස අතර විවිධ සාමාන්‍ය අදහස් ඇති ඇත්තොත් එන්න පටන් ගත්තා. එතකොටත් සාරිපුත්‍ර සාංශේ ඉදිරිපත් කළා කිව්වා සාංශ මේ තැනක වැඩි වෙනකොට මේක පිළිවෙලක් න්‍යාය පත්‍රයක් විනය සංග්‍රහාවක් <coughs> නීති පද්ධතියක් හදමු කියලා. සරුවචන්සේ ඒකටවත් දුන්නේ සාරිපුත්‍ර සාංශට ඉඩ. නමුත් ඒ වෙලාව ආවට පස්සේ සරුවචන්සේ එක් කරයි එක කාටවත් අදාළ විශයක් නෙවෙයි කියලා. ඊට පස්සේ මේ ඥාණය පිටු කරලා ප්‍රස්ථාරගත කරලා ඊගා પરම්පරාවට දෙනකොට මේකේ ව්‍යාකරණ වෙන් කරගන්න එක. ඒ කියන්නේ මේ හැමදැනම දේශනා කරන ධර්මය සම්මස්තයක් වශයෙන් බලලා ඒක ප්‍රස්ථාරගත කරන එක ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. මේකට කියනවා ඥාන විභාගය කියලා. මේ තොරතුරු කෙනෙක් නිවනටපත් කරන එක එකක්. මොකද මේක ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඒකේ විවිධ නාලිකා තියෙනවා. ඒ වගේම කාලයක් යනකොට මේක දිරනවා. කාලයක් යනකොට මේක වැලිතලාවට බී ගත්ත ගංගාවක් වගේ නැති වෙනවා. ඉතින් ඒකෝට අර මේක දුරදක්න කෙනෙක් එහෙම කැඩෙන්න බැරි වෙන්න මේක සැකිල්ල හදලා දෙන්න ඕන. හදලා තිබ්බොත් කාට හිතන්න බුණ අඩු ගන්න මේක ඇල දැන්නේ නැහැ. මෙහෙම එකක් ඇල්ලක් නේද තියෙන්න ඕන කියලා හරි ඒ ප්‍රස්ථාරගත කරලා තියෙනවා නම් වගුවකට දාලා තියෙනවා නම් විභාගේ පෙන්නලා තියෙනවා නම් හිතා ගන්න පුළුවන්. හරියට මානව විද්‍යාව හරි දෙයක් කරනකොට ඇට කැල්ලක් හම්බ වෙච්චාම දැන් හිතා ගන්න පුළුවන් මේ ඇටේ මෙන්න මේ වගේ ඇට සැකිල්ලක මෙන්න මේ කෑල්ල කියලා. ඊට පස්සේ මේ ඇටේ එච්චර මහත නම් එච්චර දිග නම් මේ ඇට සැකිල්ල මේ විදිහට වෙන්න පුළුවන් කියලා අද ඒ හම්බෙච්ච ඇට කෑලි ප්‍රමාණයෙන් මේක මොන වගේ සතෙක්ද කියන එක අර මෙතෙක් කරගෙන ආපු ඒ පොසිල පිළිබඳව අධ්‍යයනයෙන් පස්සේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සත්වයන්ගේ අඩදැකලා දිහා බැලුවට පස්සේ ඒ විද්‍යාඥයෙකුට අනෙක් කෙනෙකුට වැඩිය බොහෝම සමීපව කියන්න පුළුවන් මේ අඩදැකිල්ල මෙන්න ජංගාස්තියද ඌරු අස්තියද හිස් කබලද දත් ඇටද වලිගය ඇටද කියලා කියලා ඒ විතරක් නෙවෙයි ඒකේ සම්පූර්ණ චිත්‍රය අඳින්න පුළුවන් අද. එහෙම දෙයක් ඒ කාලෙත් තිබිලා තියෙනවා. බමුණන් අතර එහෙම කාලෙත් තිබිලා තියෙන විශේෂ ඥානයක් ඕනේ කැලේ ගිහිල්ලා ඇට කැල්ලක් ගෙනත් දුන්නොත් යාට කියන්න පුළුවන් මේ මේ ඇටේ සම්පූර්ණ සැකිල්ල හදන්න පුළුවන්. ඒ මොකද මේ එකක්වත් අහඹයක් නෑ මේ ලෝකේ. ඔක්කොම තියෙන්නේ හේතුඵල ධර්මයකට. ඒ නිසා සමස්තය දන්නවනම් අඩුව කීයද හැකි. හම්බෙච්ච කැලේ දන්නවනම් සමස්තය කියන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා ඥාන විභාගය කියලා. මානවයා පළවෙනි වතාවට මේ කරපු විස්කමක් තමයි මේ දසුත්තර සූත්‍රය ඉතින් ඒකෙත් තියෙන ඔපේ තව වැඩි වෙනවා. ඊට ඉස්සලා තියෙන සූත්‍රය බලනකොට ඒක සංගීති සූත්‍රය කියලා තියෙන්නේ. කට්ටිය එකතු වෙලා ඉස්සරහට නැවත නැවත සාකච්ඡා කරලා සංගීති කියලා කියන්නේ එකතුව සංගායනා කරන සජ්ජායනා කරන එකට මෙන්න මේ ටික අඩු ගානේ මේ සැකිල්ල සම්පූර්ණ කරන්න ඕන කියලා සාරිපුත්‍ර සාංශේ මේ සූත්‍රයට ඉස්සලා දීඝනිකායේ 31 වෙනි සූත්‍රයේදී සංගීති සූත්‍රය ඉදිරිපත් කරා. ඉදිරිපත් කරනකොට තොරතුරු ගොඩක් එකතු කරා මිසක් තේමාවක් නැහැ. ඊට පස්සේ දසුත්තර සූත්‍රය එනකොට දසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බාන පච්චා කියලා තේමාවක් ඇති කරලා ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ නොදරුවේගේ තැන ඉඳලා ආධුනිකයේ තැන ඉඳලා නිවන් දකිනා තැන දක්වා. ඒ වගේ ප්‍රශ්න 10ක් අහලා ඒ ප්‍රශ්න 10ට පිළිතුරු දෙනවා සර්වචනාංශේ මේ සාරිපුත්‍ර සාන්නාංශේ එකේ ප්‍රශ්න. කතමේ ධම්මා බහුකාරෝ වැඩියෙන්ම කෙනෙකුට ගාක්ම උපකාර කරන එක ධර්මය මොකද්ද කියලා මම ඇහුවොත් ඔබ මොකද්ද දෙන උත්තරේ කියලා හරියට මේ විභාගයකට යන්න ඉස්සලා පුනරීක්ෂණ පන්තියක් ගන්නවා වගේ. එතකොට කට්ටිය දන්නේ එකම ධර්මයේ වඩාත්ම උදව් කරන එකම ධර්මය ඇහුවට එහෙම ප්‍රශ්නයක් අහලා නැති කෙනා උත්තරයක් දීලා නැති කෙනා නැත්නම් උත්තරේ දන්නේ නැති කෙනා හරි අපහසුකටපත් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔය අපේ මුල් කාලේ වගේ වෙච්ච එහෙම නැත්නම් අපි මේ ලෝකෙට ඉපදෙනකොට පොඩ්ඩක් ඉස්සලා වෙච්ච දෙයක් තමයි සුද්ධ ඇවිල්ලා අපි රට අල්ලගෙන දෙන්න දින වදක් දුන්නා සූරකණ්ඩ හරිය සූර කෑවා තාම සුද්ධගේ පස්සලෙව කන පිටත් තාමත් තියෙනවා ඒක වෙනම කතාවක් නමුත් මේ මිනිසුන්ට මේ ඔක්කොම සෙල්ලම් කරනට පේනවා මේ ගිහිය සමගයාට වදින එක නතර කරන්න බෑ මොන જાති නීති දැම්මත් බත්තෙන්ද බෙදලා සංඝයාට දෙනවා ඒ වගේ මේ ගරු කරනවා. දකුණට පාරෙන් අයින් වෙනවා, ඔළුව නමනවා. ඉතින් සුද්ධ බලන්න හිටියා. මේ අකු මැරුවත් ඒක නද කරන්නේ මේ සංඝයා දුසිල් වුණත් වදිනවා. ඉතින් මේ මිනිස්සු බලනකොට දැක්කා මේ මිනිස්සුගේ තියෙනවා මේ ගෝත්‍රික ඇදහිල්ලක්. මේ මිනිස්සු කොච්චර වෙලා ගන්නවද කියන මුළු ගෝත්‍රික ඇදහිල්ලම අධ්‍යයනය කරා. ඒක තමයි පාලි ටෙක් සොසයිටි කියලා කියන්නේ. මේගොල්ලෝ දැක්කේ මේ බුදුජානක උගන්වපු දේවල් බ්ලේච්යන්ගේ ගෝත්‍රික ඇදහිලි කියලා. හොයලා බලලා අන්තිමට බැලින්නම් අත ගාපු අත ගාපු සුද්දා බුද්ධ ආගමට ආවා. මොකද මේකේ තියෙන ගෝත්‍රික කතාවක් නෑ. මේක ප්‍රත්‍යක්ෂණය කළ හැක. ප්‍රත්‍යක්ෂණය කළ හැක. පස්සේ රීස් ඩේවිස් මැතිනිය සුද්දට තේරෙන්න මොකද්ද බුදුහාමර කියලා තියෙන්නේ කියලා බුද්ධසමින් නට්ෂල් කියලා පොතක් ලිව්වා. පොත ලියලා කරකොලට ඇරියා වගේ. යා කියන මොන විදිහෙන්වත් මේක මොකද්ද බුදුහාමර කිව්වේ කියලා කියලා දෙන්න බෑ. ඒක තැනක චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා, තව තැනක ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරනවා, තව තැනක සීල සමාධි ප්‍රඥා කතා කරනවා, තව තැනක රාග ද්වේෂ මෝහ කතා කරනවා, තව තැනක සීල සමාධි ප්‍රඥා කතා කරනවා. මම බැලුවා මේ මුළු පොත් ඔක්කොම කිසිම දෙයකට එකකට අඩු කරන්න බෑ කියන එක තමයි ඒ විසරද බුද්ධිමත් කුශාග්‍ර බුද්ධිමත් කාන්තාව කියපු දේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ භාවනා කරලා බැලුවා නෙවෙයි. මේ දැන් වල විශ්වවිද්‍යාල වල වෙන සෙල්ලම තමයි PhD දෙනවා ඩබල් PhD දෙනවා ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා MSc දෙනවා දුන්නාට එක එක්කත් මේ ලුණු ගැන පරිශන කරාට එක එක්කත් ලුණු ඇටයක් කටේ දීලා නැහැ ඉතින් ඒතකොට තේරෙන්නේ නැහැ එතකොට මේ ලුණු ගැන කතා කරනවා කියන එක ලේසි කරන්න බෑ ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සංසය අහනවා ඔය සුද්ධිකෙන් අහුවනම් හරි ඔය ප්‍රශ්නේ වැඩියෙන්ම උදව් කරන දෙය බුදුහාමර මොකද්ද කිව්වේ කියලා මේ සූත්‍රය කියවලා තිබුණා නම් අඩු ගන්න මේ ප්‍රශ්නේ අහලා උත්තර දීලා තියෙනවා කියලා කියතයි. ඒගොල්ලන්ට මේවා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා මේ අන්ධයෝ මැනින් කත ගන්නවා වගේ අන්ධ પરම්පරාවක ඉඳලා ජීවිතයට සම්බන්ධ කරගත්ත නිසා තේරෙන්නේ ඉතින් මොකද්ද වැඩියෙන්ම උදව් කරන දේ? දැන් බුදුරජාණන්සේ ශිෂ්‍යෝ හදනවා. ධර්මයේ තියෙනවා, සංඝයා තියෙනවා, ශාසනයක් තියෙනවා. සාරිපුත්‍ර සංසේ පැත්තකින් ඉඳලා අහන බුදුහාමුදුරන්ගෙන් නෙවෙයි අහන්නේ. ගෝලපේශිකෙන් කතබේ ධම්මෝ බහුකාරෝ ගෝලයන්ට ගෝලිය කතා කරන්න ඉන්නේ නැහැ. මොකද සාරිපුත්‍ර සාංශිකේ තියෙන තෙදට. ඒස කියනවා අප්පමාදෝ. ඒකෝ ධම්මෝ බහුකාරෝ. මුළු බුද්ධ ශාසනයම. රීස් ඩේවිස් අල්ලන්න බැරි වුණාට අප්‍රමාද පදයට යටයි. එක පදයෙන් කියනවනම් එක වචනයෙන් කියනනම් අප්‍රමාද. ඉතින් මේක අවුරුදු 26 දී මගෙන් අහලා ඒ ධම්මික හඳුරෝ අපි තණ්ඩබජල්නේ අපි දන්නේ නැහනේ මේ බුදුහාමුදුරුවෝ කියපු දේ වැදගත්ම වදේට මොකද්ද කියලා. අපි හිතන්නේ මේ ප ဋ ාණේ කටපාඩම් කරන ඉන්නවනම් හරි කියලානේ. එනතන් අපි හිතානේ ඉන්නේ මේ සුත්ත නිපාතේ කටපාඩම් කරපුවාම හරි කියලානේ. මොකද ඒවනේ අපි විභාගෙන් අහන්නේ. මේ ධම්මික හාමුදුරුවෝ නැවත නැවතත් මගෙන් ඇහුවා. උඹට බුද්ධහම ක්‍රෙඩිට් එකක් තියෙනවා. උඹ බුද්ධහම ඉපදිලා තියෙන්නේ. මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? ඉතින් මම අද කියන සතරයි සත්‍ය කියලා හෙට කියන පටිච්චසමුපාදික ඒත් දැනගෙන නෙවෙයි ඊට පස්සේ කව උඹලගේ තියෙන මොළ ඔල මොළ කම තේරෙනව නේද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන ප්‍රධාන කාරණාව තුඹ දන්නේ නැහැ කියලා. ඉතින් මට පස්සෙන් පතට යන්න වුණා. ඇත්තටම දන්නේ නැහනේ. මං කව දන්නේ ඊට පස්සේ කිව්වා මොකද්ද? ඊට කිව්වා අප්‍රමාදික. මං කිව්වා වෙන්න බෑ. බුදු වහන්සේ සුද්ධ ඇවිල්ලා පැවිදිච්ච එක නම මම ඇවිල්ලා අම්මගේ බොක්කේ ඉඳලා බුද්ධහගේ මේ අපිට උගන්වන්න බෑ. එහෙම එකක් කිසිම දැනක ලියලා නැහැ. ඊට පස්සේ කෝක නිසා තමයි උඹලට උගන්වලා වැඩක් නැත්තේ. උඹලා මුණින්නවෝ කලයකට වතුරක් කරනවා වගේ. උඹලා බුද්ධහම කියලා තියෙන්නේ ඔය ඉතිපිසෝ භගවාගේ කිය බෝධින්නාසේ වටේ වතුර කලයක් අරගෙන කරකෝ කරකෝ ඉන්න එක තමයි බුද්ධ ධර්ම කියන්නේ. එහෙම නැත්නම් අර දෙමළ උගන්නපු බෙරේට තට්ටු කරලා සාදු කියන කට්ටිය එකදැරේ සාදු අන්න බුද්ධහල. මේ මොනවදෝ විකාරවතයක් දාගෙන ඉතින් අරූ කියන ඕක නෙමෙයි බම් බුද්ධහගම මේකේ අරක කියන උඹ ඵලයක් යන්නේ මෙන්න මෙන්න බුද්ධාම කිය. ඉතින් කා කුලල් කා ගැනීමනේ බුද්ධහම් පැත්තක තියෙන භාවනා මධ්‍යස්ථාන මොකද වෙලා තියෙන්නේ බලන්න. හැම එකම මේ හරපද්ධතිය දන්නේ නැති නිසා ලෙල්ල අල්ලගෙන ලෙල්ලේ තියෙන පොල් ගෙඩිය ලෙල්ලේ තියෙන කෙඳි දිගේ රණ්ඩු කරනවා වගේ ඒ හරේ දන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් අවුරුදු 45ක් දේශනා කරපිට වඩාත්ම බහුකාරකේන බහූපකාරකේන වචනේ. අප්‍රමාදී කියලා කියන කෙනෙක් මට හිතන්න මාරු ලංකාවේ ඉඳී කියලා. ප්‍රශ්නයකට ඇහුවොත් කතමේ ධම්ම බහුකාරෝ කියලා මේක කටපාඩම් කරන හිටියොත් නම් කියයි. නැත්නම් ඔට්ටු තියලා කේත හැකි දෙන උත්තර වලට බුදුහාමුදුරු හිටියොත් වහ කනවා. අද බුදුහාමුදුරු ආවොත් වහ කනවා. මෙච්චර මේ විසරදෝ මෙච්චර මේ බහගෙන ඉන්න අය මේ බුදුහාමුදුරුව මේ සාපන්ත තාරාසංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පොළා අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරලා කිව්වේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම අද පඹ ගාලේ පැටලිච්ච හිවල්ලු වගේ දඟන්න මම මේ කාටවත් දොස් කියන්න හදනවවත් එහෙම නැත්තම් මේ මේ කට වාචාලකමට කියනවත් නෙවෙයි මේ සාරිපුත්‍ර ස්වාමීන් කරපු කෘත්‍ය වටිනාකම උන්වහන්සේ විතරේ ප්‍රශ්නේ අහන්නවත් පුළුවන් නේ මොකද උන්වහන්සේ ගැන හිතලා තියෙනවා ඉස්සරහට මේ මිනිසුන්ගේ මේ ප්‍රශ්නේ ඇහුවොත් මම මේ ළඟදී මේ දේශනාවක් ඇහුවා දේශනාවක් එක වැරදි මේ ඉරාකෙන් ආපු ලෙබ්බ කෙනෙක් මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙනගෙන තම්බි මනසෝ 15000කට විතර ප්‍රංශයේදී දේශනාවක් දෙනවා. දීලා කියනවා මේ සූත්‍රය අසවල් තැනක තියෙන 29 වෙනි වගන්තිය මෙන්න මෙහෙම තියෙනවා. මේ ටික නෙවෙයිද අපිට නබිනායකතුමා කිව්වේ. අහගෙන කරන හිතෙනවා මේ මිනිස්සු බුදු අනුරත් එහා පැත්තේ වගේ. ඒකල ලස්සන්ට කුරාණයට දාලා කියනවා බුදුජානනාංශ මේක කියලා තිබ්බා. මෛත්‍රී බුදුහාර කියන පහරනවා කියලා. එයා තමයි නබිනායකතුමා. මොකද කියන්නේ? අනේ මට එදුනේ ගොබ අපේ කට්ටිය තමයි පාරමිතා කරනවා මෛත්‍රී බුදුහාමර බලන්න. ඌට බුදුහාමර මෛත්‍රී බුදුහාමර පහළ වෙලා ගිහිල්ලත් ඉවරයි දැන්. ඒ තමයි නබි නායකතුමා. ඒක කියනකොට ධර්මයේ හදාලා තියෙන ප්‍රදේශය තේරෙනවා. කොච්චරක් ගැඹුරට හදාarලා ඒ තව මුස්ලිම් කෙනෙකුට කියලා දෙනවා අහගෙන ඉන්න අපිට අපිට කිව්වොත් මේක මේ පොතක් කියවපන් මේ භාවනා ටිකක් කරපන් කියලා අපිට කොච්චර වෙලා නැද්ද අපිට ඒව කර කර ඉන්න මොකද අපිට තියෙන තව নানা ප්‍රකාර වැඩ මොකද ආර්යා කියන එක හරියට දන්නේ නැහැ මෙයා කියන එක හරියට දන්නේ නැහැ අපි ඉන්නේ පුදුමාකාර ඇවිසිල්ලක ඉන්නේ අර මනසට අහුවෙන කොයි දෙයක් වටිනවා මොකද ඒක හර පද්ධතියක් තියෙනවා මේ හැම එකම තේමාවක් තියෙනවා ඉතින් අන්න වගේ පටලැවිලි අපිට නැති වෙන්න අපිට දීප ආරසාවක් තමයි මේ ඇත්තම සූත්‍ර මේ පැත්තෙන් එන ආරසාවක් මොකද්ද වැඩියෙන්ම උදව් කරන ධර්ම කියලා ඇහුවොත් <clears throat> කතමේ ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ කියන්නේ කියලා සාරිපුත්‍ර සාංශ අපිට කියලා දෙනවා. ඊට පස්සේ <clears throat> කතමේ ධම්මෝ භාවේ තබ්බෝ මොකද්ද උඹ වැඩි යුත්තේ? සති. ඊට පස්සේ අහනවා වැඩියෙන්ම උපකාර කරන ධර්ම දෙක මොකද්ද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ඉතින් ඒකට ආරක ගැන හුඟක් අදහරපු එක්කනට ඒක තේරුම් ගන්න අමාරුනේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නෙත් නැහනේ. සත්‍ච සම්පජඤ්ඤංච. වැඩියම උදව් කරන ධර්ම දෙක මොකද්ද කියලා ඇහුවොත් සතිය සම්පජඤ්ඤය කියපන් කියලා අපි මේ සාරිපුත්‍ර සාංශ මේ අපි දෙකේ තුනේ පන්තියේ දෙකේ චක්‍රේ කටපාඩම් කරා තුනේ චක්‍රේ කටපාඩම් කරා හතර චක්‍රේ කටපාඩම් කරා ගණිත ක්‍රම ඉගෙන ගන්න ඉස්සලා ආන්නේ වගේ දසුත්තර සූත්‍රයේ ප්‍රශ්න 10ක් අහනවා එකේ ධර්ම 10 මොනවද දෙකේ ධර්ම 10 මොනවද 3 4 5 6 7 8 9 10 ඉතින් මේ ප්‍රශ්නාවලිය 10කින් સમાપ્ત වෙන නිසා 10 උපරිම කරගෙන ඇති සූත්‍රය කියලා දසුත්තර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒකේ පේනවා මේ බුදු වුණාට සෝවන් වුණාට පස්සෙත් භාණ්ඩාගාරික පරියත්තිය කියලා එකක් තියෙනවා. ඒ තියෙන ඥාන හරියට ඒ ඒ කබඩ් වල තාලා අඩු කරලා ප්‍රස්තාර කරලා ලියලා තැම්පත් කරලා තියන්න ඕනේ. ඒක නිසා අපි මේ දැන් දැන දැනුම අපි මේ තාම මේ පාරේ යන කෙනෙක් වශයෙන් දන්න දැනුමත් එක්ක බලනකොට සමහර වෙලාවට අපිටත් තියෙනවා අපිත් අයියලා තමයි කියලා. ඒ හිතුණට මේ වගේ ඥානයක් එක්ක බලනකොට දැන් මේ දෙවෙනි එකනේ බුදුහාමුදුරන්ගේ කොහොම තියෙන්නේ? එතකොට මේ ඥාන මණ්ඩලේ ඤය මණ්ඩලේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ඒක නිසා මේ දසුත්තර සූත්‍රය අපි මේ වෙනකොට මම හිතන්නේ දේශනා වැඩමුළු 27ක් විතර කරලා තියෙනවා. එකේ පොත ඉවර කරා, දෙකේ පොත ඉවර කරා, තුනේ පොත ඉවර කරා, හතරේ පොත ඉවර කරා, දැන් ඉන්නේ පහේ පොතේ. ඒ පහේ පොතේ අර වගේම බහුකාර්ය ධර්මයේ භාවිතබ්බ ධර්ම පරිඤ්ඤය ධර්ම පහතබ්බ ධර්ම හාන භාගයේ ධර්ම විශේෂ භාගයේ ධර්ම දුප්පටි විජ්ජ ධර්ම උපාදේ තබ්බ අභිඤ්ඤය ධර්ම කියලා ඒ ඒ අහන ප්‍රශ්නාවලියේ පහේ පොතේ නැත්නම් කරුණු පහේව එකතු කරපු එකේ කතමේ ධම්මා උපාදේ තබ්බා කියලා අපි මේ අවසාන කිට්ටු කරගෙන එන්නේ ඒක තමයි සාරිපුත්‍ර සාංශ උත්තර දෙන්නේ සම්මා සමාධියට වාංගු කරලා පංච ඥානිකෝ පංච සම්මා සමාධි කියලා සම්මා සමාධිය පිළිබඳ නැත්නම් සාමාන්‍ය සමාධිය පිළිබඳව ඥානයක් තියෙන්න ඕනේ. අන්නේ ඥාණයෙන් බේරිච්ච සමාධිය විතරයි විමුක්තියට කියන්නේ අනික් ඒවා මේ සංසාරේ කරකවන. එනිසා ලැබෙන සමාධිය පිළිබඳව සංසන්දනාත්මක අවබෝධයක්. මේ සමාධිය සත්‍යයත් එක්ක සංසන්දනයක් නෙවෙයි මේ කතා කරන්නේ. මේ සමාධිය සද්ධාවත් එක්ක සංසන්දනයක් නෙවෙයි මේ කතා කරන්නේ. මේ සමාධිය වීරියත් එක්ක සංසන්දනයක් නෙවෙයි මම කතා කරන්නේ සමාධියම එnde end end end දවසින් දවස දවසින් දවස පරිණාමයකට විපරිණාමයකටපත් වෙනවා ඒක නිසා මුලදිම මේ කියන එක නම් එච්චර හොඳ නෑ සමාධිය පවා වෙනස් වෙන සුළුයි සමාධියත් දුකගෙන දෙන සුළුයි යමක් වෙනස් වෙනවා නම් ඒක දුකගෙන දෙන දෙයක් ඒ වෙනස් වෙන දුක් දෙන දේ මගේ නෙවෙයි කියන්නයි බුදුහාමුදුර අපට මේ අනිච්ච දුක්ඛ අනත්තං කියලා කියලා දෙන්නේ. ඒක නිසා අද බුද්ධ ආගමේ මේ සමාධියට කොච්චර තැනක් දීලාද කියනවනම් ඒක අනිත්‍ය ධර්මයක් කියලාත් අපි පිළිගන්න ලෑස්ති නැහැ. ඒ නිසා උංගා කමාරුවේ සමාධිය කියලා කියන්නේ දුක් දෙන ධර්මයක් කියලා හිතන. මේ දුක්ඛ කියලා කියන්නේ ආහාරී විවරේ හැටියට. ඒක නිසා අපි දන්නවා ලෝකේ තියෙනවා කියලා ධර්මයක් සීළු දිනාම සැපට කැමති කියලා. මම කියනවා සීළු දිනාම සමාධියට කැමති කියලා. අද තියෙන භාවනා උන්නතන් තමයි පටලවාගෙන තියෙන තැන. හැම කෙනාම මේ ලබා ගන්න බැරි සැප එහෙම නැත්නම් අපේ අපේ අම්මට අපච්චිට ලබා ගන්න බැරි සැප මට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අත්තන්ට වැඩිය ලොකු සමාධිකෙන් ගන්න පුළුවන් කියලා ඒක සඳහායි අපි මේ ආධ්‍යාත්මික ප්‍රයත්න කරන්නේ. කුඩු ගහන එකත් ඔච්චරමයි කරන්නේ. බොන මිනිහත් ඔච්චරමයි කරන්නේ. ස්ත්‍රී දූර්තයා. එහෙම නැත්නම් අකුදුත්ත කියලා කියන්නේ මේ සූදු කෙලින මිනිස්යාට මේ එක විදියක සමාධියක් ඒ සමාධිය සඳහා කය විනාශ වුණත් මුදල් විනාශ වුණත් නම විනාශ වුණත් ඒත්තු කරනවා ඒ මොකද මේ සමාධියකට ඒ හිත ඒකට බැහැගත්තට පස්සේ එන සැපය එයාට වෙන දෙකින් ගන්න බෑ. ඒ නිසා සැප කියලා කියන්නේ යමක নিমগ্ন වීමක් තමයි. අපි ඒක මේ ඇබ්බැහිය කියලා කියනවා. එහෙම නැත්නම් නරක ඇබ්බැහි නරක පුරුදු කියලා කියනවා. මේක ඊටාම් භයානකම ඇබ්බැහිය තමයි මේ සමාධියට තියෙන ඇබ්බැහිය. ඒක ඇල්ලුවාට පස්සේ ඒ කෙනා ඒ ලැබෙන සමාධියේ මේ හොඳ දේ තෝරනකොට අංක දෙකක් අංග දෙකක් බුදුසසුනේ පෙන්නනවා ඒක සාරිපුත්‍ර සාංශය මෙතෙන්දී අපට උද්දෘත කරලා පෙන්නනවා අයං සමාධි පච්චුප්පන්නං චේව සුඛ පච්චුප්පන්නං සුඛ සුඛ චේව ආයතින්ච සුඛ විපාකෝ දැනටත් සුඛය ඉදිරියටත් සුඛය කියන දේ. දැන් මේ ඇබ්බැහි කියලා જાතින අකුදුත්තෝ සුරාදොත්තෝ තවත් ඇත්තනද යෝනරෝ ලද්දල් ලද්දා විනාශේති තම්පරා භවතු මුකං කියලා. මේ සූදු කෙලෙන තියෙන ආසාව ඉති දුතෝ. ස්ත්‍රීන්ට තියෙන ආසාව මේ පුරුෂ පැත්තේ මේ ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන්නේ. එතනින් ගියාම සුරාවට තියෙන ආසාව ওই පහේම තියෙන ඒකේ වර්තමාන සැපයක් නැහැ කියලා කියන්න යන්න එපා. බීපු නැති කට්ටිය එහෙම කිව්වට බීපු කට්ටිය එහෙම කියන්නේ නැහැ. බීපු කට්ටිය කියලා කියනවා සුරාවත්තේ සැපයත් බොන පණ්ඩි දනන් මිස නොබන අමනෝන් කෙසේ දනීද කියලා එනිසා අපි මේ බොන්න නැතුව අපි කිව්වට ඒක සෞත්වයි කියලා බුදුන් කෙනෙක් ආස්වාදයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අනාගතයේ දුක දෙනවා. වර්තමානයේ තියෙන සැප අපි යම් කිසි කෙනෙකුට කරදරයක් කළොත් ඒ මනුස්සයා බොනවා. ඒ බොන්නේ අර ප්‍රශ්නේ විසඳ ගන්න උ භාවනාවක් දන්නේ නැහැ. සල්ලා කල්යාණ මිත්‍රෙක් නැහැ. වෙන දෙයක් නැහැ. බොනවා. එහෙම නැත්නම් මොකක් හරි ඒ ඒ නොගැලපෙන ක්‍රියාවක් කරනමුත් ඒ කෙරුවට පස්සේ ඒ කෙනාට විශාල අර ප්‍රශ්න වෙන්වීමක් ලැබෙනවා. හැබැයි ඉස්සරහට ඒ සුඛේ ලබන්න අයිට වැඩි මන්ත්‍රසාරය අවශ්‍ය කරනවා. අයිට වැඩි කුඩු අවශ්‍ය කරනවා. අයිට වැඩි ගංජා අවශ්‍ය කරනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ මේක හැබැයික් වෙලා මොලේ සෛල ස්ථාවරම විනාශ කරනවා. අන්තිමට මේ මනුස්සයාට පාකින්සන් කියයි, ස්නායු දුර්වලතා කියයි, මෙමරි එක නැති වුණා කියයි. ඉතින් ආ දන්නවා ඇත්තටම දන්නවා ඉස්සරහට මේක වෙනවයි කියලා. ඒ වුණත් අර වර්තමාන ප්‍රශ්නට විසඳෙන්න බැරි නිසා එයා පච්චුප්පන්න සුඛයක් විඳිනවා. ඒක නිසා අපි කොච්චර කෙරුවක් අසුරාව කියන එක මේ ලෝකයෙන් අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අගේ කිරීමක් නෙවෙයි මේ කරන්නේ. ඒක අපි අගේ කරන්න ඕනේ නෑ. නමුත් කියන්න තියෙන්නේ අපි භාවනා කළ යම් ආකාරයකින් අපිට එන දරතේ සහ පරිලහයේ නිවා ගන්න සමාධියක් අපේක්ෂා කරනවා වගේ ලෝකේ හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඒගොල්ලෝ කෙටි ක්‍රම හොයන. කෙටි ක්‍රම හොයනකොට අනාගත සෞඛ්‍ය අනාගත කායික දුක මානසික දුක එන බව නොදැන බොන කෙනෙක් මම දැකලා නැහැ. හොඳටම දන්නවා. නමුත් කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ විසඳෙන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා ඒ ඇත්තන් කෙරේ ආශියා කරේ බලන්නේ පහත් කළ සලකලා. මේ මොනවා පැත්තකට ගන්න. නමුත් මම දන්නේ කොච්චර දුරට හරිද කියලා බටහිර මේක හදාරන්න උත්සාහ කරා. මේ මනුස්සයාට බොනකොට මේ මනුස්සයාට කොක් කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇල්කොහොලික් ඇනොනිමස් සමද්දීප ව්‍යාපාරයක් කරා හෝ ඊමසෙන් අහන්න ඕනේ තල්කලා බලන්න ඕනේ ඇයි බොන්නේ කියලා. ඒ පැත්තට ඇයි බොන්නේ කියලා අහන්න කරුණාවක් මෛත්‍රියක් අවශ්‍යයි. ඒ නිසා ඒ බටහිර තියෙන ප්‍රශ්න වැඩිකම නිසා මේසු සාමාන්‍ය දැන් මධ්‍යසාර පාවිච්චි ඒගොල්ලන් මදි. ඒගොල්ලෝ ඒ වෙනුවට මත් කුඩු මත් බේත් පාවිච්චි කරනවා මන්තිසාර පාවිච්චි පිරිමි කරන්නේ නැහැ දැන් කාන්තාව විතරයි ඒක කරන්නේ. ඒගොල්ලෝ දැනට යැපෙන්නේ ඒකෙන් තමයි. ඉස්සෙල්ලා සිගරට් එකට ගියා දැන් මත් ද්‍රව්‍ය පාවිච්චි පැන් පාවිච්චි කරනවා මත් කුඩු පාවිච්චි කරනව නැතුව නෙවෙයි. නමුත් පුරුෂයෝ ගොඩක් වෙලාවට සිගරට් බොන එක මදි ඒගොල්ලන්ට. මත් පැන් බොන එකත් මදි. ඒගොල්ලෝ ඒ වගේ කුඩු ගන්නවා වගේ වැඩ වලට ගිහලා තමයි තරම ආසාහනේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි බටහිර විශේෂම ගත්තොත් මානසික විද්‍යාව ඒගොල්ලෝ හඳුනා ගන්න උත්සාහ කරනවා මේක සමාජමය පිළිලක් මිසක් එක්කෙනෙක්ගේ දුර්ලභකම නෙවෙයි. මේ සමාජයේ තියෙන වැරදි නිසා එක්කෙනෙක් ගොඩෙන්න බැරි වෙනකොට මේ වගේ අපහසුතාවකටපත් වෙන්නේ. ඉතින් අන්නේ වගේ හැම කෙනෙක්ම ගත්තොත් අපි මේ බණ භාවනා කරන්න ඇත්තොයි පැවිදි ඇත්තොයි උපවිදි ඇත්තොයි අපිට එන ප්‍රශ්නයක් එනකොට අපි ඒ ප්‍රශ්නෙට නිවනින් උත්තර නොලැබෙන්න ඉස්සෙල්ලා අපි নানা ආකාර ක්‍රම සහ විදි හොයාගෙන ඉන්නවා මේ ඔළුව බැලන්ස් කරගන්න. එහෙම නැත්නම් මේ ආකා මේ මනසට එන ආවේග සමතුලිත කරගන්න. අන්නේ සමතුලිත කරනකොට සමාධිය බුදුහාමුදුරෝ දීපු සම්‍යක් ක්‍රමයක් ප්‍රඥාවෙන් ඉස්සලා. ඒ සමාධියේ ditta dhamma sukhe කියලා මේ වර්තමානයේ මේ දුක් දෙන සංසාරයෙන් යම් ප්‍රමාණයක අස්සසිල්ලක් ලැබලා දෙන්න නිසා සිද්ධාර්ථ තාපසතුමා ඒ හත් දවසේ වප්මගුල් දවසෙමත් ඒ සමාධියට සමවැදලා දඹගසෙවනේ උඩ ආසේ පහ වෙන තරමටම සමාධිය පාවිච්චි කරා. ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සර වෙලා ආලාරකාරා මුද්දකරාම පුත්‍ර වගේ කියන ඒ ශාස්ත්‍රුන් හොයාගෙන ගිය වෙලාවේදී ඒගොල්ලෝ දුන්නේ මේ සමාධිමේ උත්තර තමයි. හත්වෙනි සමාධිය, අටවෙනි සමාධිය වශයෙන් අරූප අකින්චඤ්ඤායතන, නිවසඤ්ඤානාසඤ්ඤායතන දුන්නා. නමුත් මේ ප්‍රශ්නේ මේ දැන් ওই අපිව සාරිපුත්‍ර ස්වාමීන් අපිට කියලා දෙන කාරණාව තාම අවබෝධ වෙලා නැති වුණාට බුද්ධාංකුරයන් වහන්සේට නැත්නම් මහබෝසත් වහන්සේ තේින මේක දැනට තියෙන ප්‍රශ්නට උත්තර ලැබෙනවා. මේ කියන සමාධිය. නමුත් තාම සංසාරය ඇතුලේ ඒක නිසා මේක අවසාන නිෂ්ඨාව කියලා ගණන් ගන්න බෑ. හැබැයි ලොකු ළඟා වීමක්. අඩු ගානේ ආලකා උද්දකරාම් පුත්‍ර ආලාර කාලම්පා වකිව මට මෙච්චර දක්ෂ ශිෂ්‍යෙක් හම්බුනේ නෑ කියලා. නමුත් සරුවචනාංශේ බුදු වුණාට පස්සේ තමයි ඒ ඒ සමාධි වර්ග නම් කරලා මේ මේ දේවල් මේ මේ දේවල් වලට වැඩිය හොඳයි. අන්නේ මේක පිරිසිදුලා පිරිසිදුලා ගිහිල්ලා යම් දවසක ඒකිනා නිවන් දකින්න පාදක වෙන සමාධියට අපි කියනවා සම්මා සමාධි කියලා. ඒක සිංහලෙන් හඳුන්වනවා පුලුල් සමාධිය කියලා. නැත්නම් යහ සමාධිය කියලා. අන්නේ යහ සමාධියට එන්න ඉස්සෙල්ලා අපිත් ඒ පාර යන අපටත් මේ සමාධි මට්ටම් රාශියක් හම්බ වෙනවා. ඒක කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා කියනවනම් මම කිව්වට මේක මේ ප්‍රථම ධානය කියලා එහෙම අල්ලලා ධානය විදිය ප්‍රථම ධාන සමාධියක් කියලා එකක් නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. ප්‍රථම ධ්‍යාන පස්සේ ප්‍රථම නීවරණ නැති බව තේරෙන්නේ. නමුත් ඒතරම් දෙති ධ්‍යාන තියෙනවා කියලා තේරෙන්න ඉඩ තියෙනවා. නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක වෙනස් වෙන තත්ත්වයක අතරමැදි අවස්ථාවක් මිසක් අපි මේ වෙනස් වෙන සමාධිය නිත්‍ය දාගෙන මට තියෙන ප්‍රථම ධ්‍යානෙ මට දෙවෙනි ධ්‍යානෙ මට තුන්වෙනි ධ්‍යානෙ කියලා මේ වගේ මාන්නේ වඩන මේ වගේ අසප්පුරුෂ ගති වඩන හොඳයි. කුපරණට වැඩිය හොඳයි. ඉෂ්ටි දූර්තයට වැඩිය හොඳයි. හැබැයි ඇඳලා ඉඳන ඇඳිල්ල දිහා බලනකොට නම් සෝරි කියලා හිතෙනවා. මේ බුදුජානනාංශයෙන් පෙන්වන්න හදන මේ අනිත්‍යතාවයේ වහලාගෙන අපි මේ වඩපු සමාධිය නෑ ඒක අනිත්‍යට ලක් වෙන්නේ ඒක මේ මේ ප්‍රථම ධානයේ කහා පාටන ද්වින ධානයේ නිල් පාටයි කියලා ඉතින් අපි ඇඳලා චිත්‍ර ඇඳලා අනේ මේවා කොච්චර කැමැතිද මේ අහ කන දෙයකින් මේ නিত্য සුඛ සුබ ආත්ම ගතියක් ඇති කරගන්න. ඒක මේ දැන් කාලේ තියෙන භාවනා ලෝකයේ ප්‍රධානම පිළිකාව. ලංකාව විතරක් නෙවෙයි කොහේ කිරුවත් ඒකයි. Hindu ආගම ගත්තත් ඒක තියෙනවා. කතෝලික ආගම ගත්තත් තියෙනවා. මුස්ලිම් කට්ටියගේ ශීක් මේ සූෆි ආගම ගත්තත් තියෙනවා. ශීක් කට්ටියගේ තියෙනවා. ඒගොල්ලෝ ඒ ලැබපු එක එක සමාධි මට්ටම් වලට ප්‍රභූපාද කියාගෙන උසස් කරලා පුදුම සැලකිල්ලක් සලකනවා. ඉතින් අපිට හිතෙනවා මේ බුදුහාමරණත් එහා ගිහිල්ලා වගේ. ඉමේෂ ඊතරම් සලකනවා. ඒ වගේම අරගොල්ලන්ට අනුන්ගේ හිත කියන්න පුළුවන්, ඉදි ප්‍රාතිහාර පාන්න පුළුවන්, මේ වතුර එකක් කරන එක පාට ඒක ඇතුලේ කකුලියක් මාලා පෙන්වන්න පුළුවන්. අයියෝ මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතනවා. මේගොල්ලන්ගේ සෙල්ලම් දිහා බලනකොට වටේ ඉන්න කට්ටිය මේකට බීඩිය ගන්න හැටි බලනකොට. මේ බුදුන් කියන්නේ කවුද? එහෙම නැත්නම් මේ පළවෙනිම වටහාගත යුතු දේ මේ කියන සමාධිය පවා අනිත්‍යයි කියන කාරණාව තේරුම් ගන්න බැරි වුණාට පස්සේ මේකෙන් මේ සරූපිත්තල හලවගෙන මේ වෙසක් කූඩු හදනවා වගේ මේ කටයුතු කියලා බලනකොට බෞද්ධයාගේ තියෙන අමනකම පැහැදිලිවම පේනවා ඒ මොකද මේ විපස්සනාට වැඩිය හුඟ දෙනෙක් සමාධියට කැමති. ඒක ඉතින් මේ ලෝකයා බැහැයකට කැමැත්ත වගේ තියෙන ගතියක්. නමුත් මේ සාරිපුත්‍ර සාංශය අපිට පෙන්ලා දෙනවා මේ සමාධිය අපි කියන මේ භාවනාවකින් ලැබෙන රූප ධානය අරූප ධාන වගේ දේවල් සම්‍යක් ක්‍රම. ඒක සීලක ඉඳලා කරන්න. ඒ නිසා ඒවා මේ ධූර්ත වැඩ වගේ කියලා අබ්බැහියට යන වැඩේ කියලා ඒ தත්ත්වෙට දාන්න මේ ආර්ය ධර්ම නැත්නම් උත්තරී මනස ධර්ම වලට ගණන් ගන්න තියෙනවා. නමුත් මෙතනදී කතා කරලා තියෙන එකේ ධර්ම පහක් තියෙනවා. සමාධි මට්ටම් පහක්. එකට වැඩි එකක් එකට වැඩි එකක් ඉහළ ඉහළ මට්ටමට යනවා. ඒක නිසා මේ අඩුම මට්ටමේ සමාධිය වුණත් ගිහියගේ පැත්තෙන් බලනකොට අමුදරුණ රකින්න පවුලක් කරන කෙනෙකුගේ පැත්තෙන් බලනකොට විශාල ළඟා වීමක්. නමුත් සාරිපුත්‍ර සාංශේ අරියත්වයට ලබාගෙන සරුවචනාංශ මේ ළඟ තියලා කතා කරගෙනනකොට ඒකේ චිත්‍රය ඇඳලා පෙන්නනවා හරි මේක දැක්කා නම් මේකේ තියෙන මේ මේ ආදීන වානිසංශ සලකන්න. මේකේ ලියන වාසි සහ පාඩු සලකලා මෙන්න මේ වගේ දෙයක් වැටහෙනවනම් මතක තියානින්න මේට වැඩිය හොඳ එකක් තියෙනවා. ඒකට යන්න බෑ. ඔය දැන් අල්ලගෙන ඉන්න එක තියාගන්න. එක කේක් එක කාපන් එක කේක් එක බිම තියපන්. මේ දෙකම කරන්න බෑ. ඉතින් එතකොට තේරෙනවා අපිට යම් මට්ටමක සමාධියක් අපි ළඟ තියෙනවා නම් ඒ සමාධියත් ඇත්තටම භාවනාවක ප්‍රතිඵලයක්. නමුත් ආර්ය විනේහි නිෂ්ඨාව නෙවෙයි. ආර්ය විනේ ඒක තව තැනකට යන්න සුදුසුකමක් විතරයි. අන්න ඒ මට්ටම ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා නම් අපේ සමාධිය ඒක එnde end end end ටික ටික ටික ටික සතෙක් හැවාරින වගේ දියුණු වෙනවා. අපි ගත්තොත් irdipaadවල චිත්ත irdipaad කියලා එකක් තියෙනවා. අපිට අවශ්‍ය දෙයක් ලබා ගැනීම සඳහා අපිට මනදොල සපුරා ගැනීම සඳහා තියෙන ක්‍රම හතරක් තමයි irdipaad හතර තියෙන්නේ. ඒකේ විරිය ඉදිපාද, චිත්ත ඉදිපාද, මීමන්සා ඉදිපාද වශයෙන් ඉදිපාද වෙන චිත්ත ඉදිපාද කියලා කියන්නේ අපි ඉස්සල්ලාම තමන් අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය ඇති ඇති ඇති කරගෙන වේදනාවක් තිබුණත් මම අද කාගට ඉන්නවා. මීයෝ කෑ ගැහුවත් මම බන කියනවා. ඔන්නෝම කියාගෙන අල්ලගෙන අල්ලගෙන ටික ටික යන්න මේ චිත්ත ශක්තිය අවශ්‍යයි. ඒක ඉසල ඉසල අපි ගන්න මේ මල් පූජා කරපේකේ සත්‍යයෙන් දන් දීපේකේ සත්‍ය කියලා දැන් නැහැ. දැන් අර තමයි භාවනා කරලා කරලා ගත්ත ඉචිත්ත 이르දිපාදය දිනු කරන්න යනකොට ඒක බොහොම ලාමකයි. වෙලාවක හරියනවා වෙලාවක හරියන්නේ ඒ වගේම ඊටත් ඉස්සෙල්ලා කරගත්තොත් එහෙම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නූපන් අකුසල් නොයිපද වීම සඳහා චන්දං ජනේති වායමති චිත්තම් පග්ගන්නාති කියලා එකක් තියෙනවා. එයා කැමැත්තක් ඇති කරගන්න මයි ළඟ නූපන්න කුසල් නොයිපදීම් පිටස කුස සද්ධාාවක් ඇති කරගන්න. පොඩි වෑයමක් ගන්න ඕන. වීර්යය යොදවන්න ඕන. චිත්තම් පග්ගන්නාති හිත දැඩි කරගන්න. මෙන්න මේ හිත දැඩි කිරීම තමයි මේ චිත්ත 이르දිපාදේ කියලා කියන්නේ. මේකට අදිෂ්ඨාන ශක්තිය කියලාත් කියනවා. ඉතින් මේ අදිෂ්ඨාන ශක්තිය <clears throat> අඩු සමාධි මට්ටමක තියෙනකොට ඒක ඈත තියෙන එල් එකට යන්න බෑ. ළඟ පොඩි දෙයක් විතරයි කරන්න පුළුවන්. නමුත් ඒක හොඳට පිටු කරගෙන ඝන කරගත්තොත් ඈත තියෙන එල් එකට ගහන්න පුළුවන්. ඉතින් ඒක කියනවා අග්ගලා පිටි ටිකක් හරි අලු හදන්න ගන්න පිටි ටිකක් ගත්තොත් ඒ පිටි අහුරක් අරගෙන කාටරේ මූණට දමලා ගැහුවට ඒක යන්නේ ඒක මඟ හැලෙනවා. නමුත් මේක <clears throat> පැණි ටිකක් දාලා ගුලි කරලා පිටු කරලා ගැහුවොත් කාගෑරි මූණට දමලා ගහන්න පුළුවන්. ඒ මොකද අර විසිරී තියෙනකොට වික්ෂිප්ත දේ විඳින්න බෑ. පිටු කෙරුවට පස්සේ ඒ අරකම තමයි අර කුඩු ටිකම තමයි අන්නේ වගේ තමයි මේ චන්දං ජනේති වායමති චිත්තම් පග්ගණ්ණාති කියලා මුල් මුල් හරියේ අපි හිත දැඩි කරාට අපේ හිත හොඳ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය තමයි අපි තාම වැල්ලේ සෙල්ලම් කරන පොඩි උන් වගේ ඒ හතර කරලා තමයි 이르දිපාද වලට ගියාට පස්සේ ඔන්න චිත්ත නැත්තම් සමාධි ඉන්ද්‍රිය බවට යනකොට අපිට යම් ප්‍රමාණයකට ආයුධයක් විදියට ආයතනයක් විදියට සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඊට පස්සේ සමාධි බලයේ බාටපත් වෙන්න ඕනේ. සමාධි බොජ්ජංගේ බාටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සම්මා සමාධි බාටපත් වෙන්නේ. මේ වගේ සමාධි මට්ටම් රාශියක් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල තියෙනවා. මේක මේ පළවෙනි පළවෙනි දේවල් මුරුදුයි හැඩයක් නැහැ. වෙනස් වෙන සුළු වුණාට අමාරුම දේ තමයි ඒක ආධ්‍යාත්මික ගමනක. අන්තිමට එන දේවල් ගොනු වුණාට පස්සේ ඒක බොහොම ශීඝ්‍රයෙන් හයි වෙලා ඒක තමන්ට 16ක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ නූපන්න කුසල් නොයිපදීම සඳහා උපන්න කුසල් නැති කිරීම සඳහා ආදී වශයෙන් තියෙන මේ සත සම්‍යක් ප්‍රධාන වේදී චිත්තම් පග්ගණ්ණාති පදහත කියන කෙනෙකුට හිතුණා මගේ චිත්තසංතානේ පහළ වෙන්න පුළුවන් කෙලෙස් පහළ නොකර ගැනීම සඳහා මම හිත දැඩි කර ගන්න ඕනේ කියලා එයා තමයි අප්‍රත්‍යහතම ධෛර්යයක් කරන්නේ. එයා තමයි අමාරුම සණ්ඩුවක් කරන්නේ. ඒක හරියට මේ මොන්ටිසෝරි පන්ති වගේ. උගන්නන ඕන කෙනෙක් දන්නවා පන්ති වලින් අමාරුම පන්ති තමයි මොන්ටිසෝරි පන්ති මේ අම්මත් එක්ක හුරතල්ලලා හිටපු ළමයි. පන්තිර ගිහිල්ලා තියලා පොලිමක වාඩි කරලා විනාඩි 35 35ට කාලසටහන් හම් වෙනස් කරකට මේ විෂයක් කියලා දෙන එක PhD උගන්නන එක එච්චර අමාරු නෑ. මොකද එතකොට යා දන්නවනේ අධ්‍යාපන ක්‍රමය දන්නවා අකුරු දන්නවා පන්ති ඉඳගෙන ඉහෙට දන්නවා කාල පරිච්ඡේද දන්නවා ඒක නිසා මේ හුඟ දෙනෙක් හිතනවා මේ අර ඉහළම මට්ටමේ නිවන් දකින සමාධිය තමයි බොහොම ඝන බොහොම අමාරු කියලා. භාවනා ජීවිතයේ සාරිපුත්‍ර සාන්තිකේ දෙන සුවිශේෂී ලක්ෂණය තමයි කවුරු බුදුරජාන් වහන්සේ ළඟට ආවත් එයාට මේ සමාධියේ මූලික ලක්ෂණ අර නලියන චංචල කම්පන තියෙන සමාධිය රස වෑහෙන්න කියලා දෙනවා. කියලා තිනවා ඕක තමයි අමාරුම දේ. ඕක මේ එනවා මේ යනවා. මේ වෙලාව හරියට මේ වෙලාව ඒ වුණත් දැන් මතක තියාගන්න දැන් ඔන්නේ එන්න පටන් ගත්තා කියලා ඒ සමාධිය අර මූල අවස්ථා හරියට රස කළා කියලා දෙනවා යාළුවා. හරියට ඉස්කෝලේ ළමෙක් ගියාම පස්සේ මොන්ටිසෝරි පන්තියේ අපි ඉතිහාසය භූගෝලය උගන්වන්න යන්නේ නැහැ නෙළමට සින්දුවක් කියලා දෙනවා නටන්න කියනවා තරබ කරන්න කියලා දෙනවා කොහොම හරි අර සාමූහික ක්‍රියාවකට යොමු කරනවා මිසක්කා විෂයාන්තර්ගතයේ එච්චර උගන්වන්න යන්නේ නැහැ. ඒ අතරමැද තමයි අකුරු ගන්නලා උගන්නලා ව්‍යාකරණ උගන්නලා තමයි පස්සේ අපි විශේෂයකට බහින්නේ. අන්න මේ කාරණාව ඉතාමත්ම වැදගත් කාට හරි භාවනාවක් කියලා දෙන කෙනාට. අපි ලොකු සංසින්න කාලේ කියනවා දේශකයන් වහන්සේ නමක්ගේ මේ ධර්ම දේශනා කරන බෞද්ධ භික්ෂුවගේ මහ විසරදකමක් මොකුත් නැහැ. පන්තිල් දෙන්න දන්නවනම් උන්ද ලොකුම ලොකු විසරද බණ කියන කෙනෙක්. හැබැයි පන්තිල් තියෙන කෙනෙක් වෙන්න ඕන. එච්චරයි. ඒ ටික කෙරුවා නම් ලෝකෙ ඔක්කොම පන්සිල් ගත්තා නම් මුළු ලෝකෙම නිවන් දැක්කා වගේ. ජනමාධ්‍ය පැත්තෙන් බහුජන මතයේ වශයෙන් ජන විඥානයේ වශයෙන් ඔක්කොම පන්සිල් රකින්නවා නම් ආය නිවනක් ඕනේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ පළවෙනි වැඩේ කරන්න. নমස්කාරය කියලා සිල් ටික දෙන්න ওই ටික අවශ්‍ය කරන්නේ. අපිට දැන් මේ අද අපිට වෙලා තියෙන්නේ අපි ඉස්ලාම දාසේ වගේ චිත්ත සමාධියක් ඇති කරගත්ත එක පුංචි කරලා මේ මහා ලොකු දේවල් අල්ලන්න දැන් පස්ස උඩ දාගෙන නටනවා. ඉතින් පස්ස බිම යනකන අඬනවා. අපි ඉස්ලාම දැසි බුද්ධ ධර්මයට ආපු හැටි. අපි ඉස්ලාම දැස් මේ වගේ වැඩකට පෙළඹිච්ච හැටි කොච්චර අහඹැද්ද කියලා හිතන්නේ. කොච්චර සුන්දරද කියලා හිතන්නේ. කොච්චර මෙහෙවීමකින් තොරව වෙච්ච එකක්ද කියලා අන්නේ ඇතිවිච්ච සමාධිය පුංචි කළ සලකන්න එපා. සමාධි මට්ටම් පහක් තියෙනවා. එnde end තියෙනවා බොහොම හොඳයි. නමුත් මේ පළවෙනි මේක සීපත් කරන එක නා Taman ඉස්සල්ලාම මේ සමාධිය කියන එකට දොරට වඩපු දවසේ යන්තම් ආපු දවසේ අපි කොච්චර සතුටු වුණාද? ආන්න ඒක නැති වෙච්ච නැති වෙනවයි කියලා කියන්නේ තවත් ආකාරයක තෘෂ්ණාව. තවත් ආකාරයක මේ ඉහළ ඉහළ සමාධිය තියෙන්න ඕනේ හැමදාම තියෙන්න ඕනේ හැම වෙලාවෙම තියෙන්න ඕනේ ඕනම දැනක් ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා අපි අව탁සේරුවට ලක් කරනවා. ඒක නිසා අපි යම් හේකින් ඒ මූලික සමාධියක් ලැබපු වෙලා ඉන්න වෙලාවක නැති වුණොත් අපි මැරෙන්න අඬනවා. මේ ලැබිච්ච දේ මේ අම්මා අප නැති වුණාට වැඩිය පශ්චාත්තාප වෙනවා. ඒ මොකද මේ සමාධිය කියන අනිත්‍යයි කියලා හිතන්නේ අපි. අපි හිතන්නේ මේ සමාධිය ලැබිච්ච සමාධිය නොලැබී යාම දුකට හේතු වෙනවා කියලා. අපිට තියෙන සමාධිය හැමදාම ලැබෙන්න ඕන කියලා. එසේ නමුත් ඒ මුලින් මුලින් යන එන සමාධිය එහෙම නැත්නම් මේ වැලි පීලි අකුරු ලියලා ඉගෙන ගන්නවා වගේ අපි බහ තෝරන වෙලාව ඉතාමත්ම වැදගත්. ඒක නිසා යෝගාවචරයේ අනුපුබ්බ වැඩපිළිවෙල අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා ආධුනික මනසක් ඇති කරගන්න හදන යෝගාවචරයා මේ සමාධිය වගේ දේවල් ඉහළට දියුණුනේ නැහැ කියලා කවදාවත් පශ්චාත්තාප වෙන්නේ හිතනවා මම පටන් ගත්තට වැඩිය දැන් පොඩ්ඩක් හරි තියෙනවනේ වැටෙන බව හැබෑව වැටුණාට පස්සේ මම අඩු ගානේ මේ තිබුණු මට්ටමට ගණ්ඩ වළක්වන්න කෙනෙක් නැහැ නේ මේක ස්ථිරහානියක් වෙලා නැහැ නේ මම මේක නැවත නැවත හදන්න ඕනේ කියලා ඒ අර මූලික මට්ටමේ ලාමක මට්ටමේ බොළඳ මට්ටමේ සමාධිය හදාගත්තා නම් ඉතිරි සමාධිය හැදෙනවා කියන එක ධර්ම නියාමයක්. ඒකට කියන ඕපනයික ගතිය කියලා. ඒ නිසා කොත්තන මොන විදියට වැටුණත් දුර නික්ෂේපේ නොකර හිත පීඩා කරගන්න නැතුව ආයෙ සැරයක් අර ඉස්සල්ලාම දවසේ තමයි යන්තමට සමාධිය ඇති කරගත්ත දවසේ নানা ප්‍රකාර ක්‍රම සහ විදියෝදල මේක ඇති කරගත්ත විදිය කරන්න දන්නවනම් ඒ යෝගාවචරයාගේ ඒ ප්‍රයත්නේ තමයි මුළු ජීවිතයේම වෙනසක් ඇති කරන දුර යන ගමනකට පාදක වෙන්නේ. ඉතින් මේ සමාධිය එනකොට ඒක පච්චුප්පන්න සුඛං චේව අනාගත සුඛ විපාකෝ පච්චත්තං චේව. එයා දැනගන්නවා මම මේ ලැබපු යාන්තම ලැබපු සමාධිය මේ වර්තමාන මොහොතෙත් නූපන්න කුසල් නොයිපද වීමේ කෘත්‍ය මට කරලා දෙනවා. ඒ වාගේම මම දන්නවා ඉස්සරහට ඔක නැති වෙනවා. නැතුණට පස්සේ නැවත මේක උපේන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ කවදාවත් භාවනා නොකරපු කෙනාට වැඩිය මම එක පියවරක් ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා මේකේ අනාගත සුඛයකුත් දැනට නැති වුණාට ගන්න පුළුවන් කියලා මේ සමාධියේ තියෙන මූලිකම ලක්ෂණය තමයි ditta ධම්ම සුඛ විහරණය. වර්තමාන මොහොතේ අපිට යම් විදියක සුඛයක් ඒ සුඛයට ඉස්සලා ප්‍රීතියක් ප්‍රීතියට ඉස්සලා සති සම්පජඤ්ඤා සත් සම්පජඤ්ඤා ඉස්සලා ප්‍රමෝදයක් ආහනේ ප්‍රමෝද පීති සුඛ පස්සද්දි නෑ ප්‍රමෝද ප්‍රීති සති සම්පජඤ්ඤා පස්සද්දි සුඛ ආදී වශයෙන් ගිහිල්ලා තමයි සමාධිය හටගන්නේ. දැන් යෝගාවචරය මේ සමාධිය යන්නේ ඉස්සෙල්ලා මේ ඉඳගෙන ඉන්නකොට ප්‍රසන්නද කියලා බලන එක. තමයි තරුණ ප්‍රීතියක් තියනවාද කියන එකට මම මේ වාඩි වෙලා පටලට වාඩි වෙලා ඉනකොට මම වාඩි වෙලා ඉන්න බව දන්නවා. මම රට රාජ්‍යයක් උපයන්නේ නැහැ. මම ඇලියත් උපයන්නේත් නැහැ. නමුත් මේ ඉඳගෙන ඉන්න එක මට ප්‍රමෝදයක්ද කියලා දන්නවනම් ඔතන තමයි නිවන් රහස තියෙන්නේ. ඉඳගෙන ඉන්න එක ප්‍රകൃතියෙන් ප්‍රමෝදයක් නෙවෙයි. ඒක කියන්න ඕන. අපි ඉඳලා තියෙන්නේ දඟල දඟල නට නටා එක එක ව්‍යාපාර කර කර. නමුත් අපි මේ ප්‍රතිපදාවට ආවට පස්සේ අපිට තේරෙනවා මේ පච්චුප්පන සුඛය කියන එක මේ මේ මේ මොහොතේ තියෙන සුඛය මේකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය වශයෙන් මේ පටල වාඩි වෙලා මම මේ සුවසේ වාඩි වෙලා ඉන්නවා. ඒ බුදුහාමුදුරණ පිඳිද්දෙන්නේ මේක කරන්නේ. මම ගෙදර හිටියානම් මේ වෙලාව මෙහෙම වාඩිලා ඉන්නවා. කඹරනවා යහට දුපං චාංචු මෙහාට ඵලයන් චාංචුන් අරගෙනින් චාංචු මෙක්ගෙනින් චාංචුන් තමයි එක්ක අපි අනුන් අවශ්‍යනවා එහෙනම් අපි අනුන් අපි අවශ්‍යනවා දැන් මෙතන ඉන්නකොට මේ තියෙන සුඛයක් කරගන්න ඒ කතාව දන්නේ නැත්නම් කාට හරි ඒක මේ දැනටමත් මේ සමාධිය යමට්ටමක් අපි ළඟ තියෙනවා දැනවත් අපිට යම් ප්‍රමාණයක පස්සද්ධිය පස්සද්ධිය නෙවෙයි ප්‍රමෝදයක් තරුණ ප්‍රීතියක් තියෙනවා කියන එක දන්නේ නැත්නම් උන්ද කොච්චර භවනා කරත් කිසිම තැනකට යන්නේ නැහැ. ඒ තීන දේ අගේ කරන්න දන්නේ නැති නිසා. ඒ නිසා මේ ප්‍රමෝදයේ තියෙන කෙනාට අපි හිතන්න කාට හරි දැනගත්ත මේ භාවනා මධ්‍යස්ථාන යන එකත් පිනක්. ඉඳගෙන ඉන්න ලැබුණත් පිනක්. අහල බහල උපාසකත්වොත් එක්ක ඉන්න හම්බුණත් පිනක්. සුදු රෙද්දක් අඳින්න හම්බුණත් පිනක්. කියලා මේක පින කියන්නේ පිනායන ගතිය තමයි. මෙන්න මේක වැටෙන්නේ නැති කෙනා අනේ භාවනා මධ්‍යස්ථානට ගියාට හම්බුන්නේ නැහනේ ප්‍රථම ධානය. අනේ මට උද්‍යප්පේ ඥානෙ හම්බුන්නේ නැහනේ. අනේ මට භංග ඥානෙ ලැබුන්නේ නැහනේ කියලා යනකොට පස්සේ පැත්තේ අද්දක පිහන එනවා. එනකොට නම් අනම් මරංගෙ නිච යනකොට ඒකත් නැහැ. නිකම්ම නිකන් යන්න වෙන්නේ කියලා. මම විතර කලිමුත් දවසක මතක් කරා ඒ කටුකුරුන්ස ස්වාමීන් වහන්සේ කියනවා ඥානාරාම ස්වාමීන් ඉන්න වෙලාවේදී නూరుින් ආපු මහත්තුරු වර්ගයක් විශේෂ ප්‍රශ්න වර්ගයක් අරගෙන අමාරුවෙන් දිනයක් කරන සාංශ හම්බෙලා තියෙනවා. හම්බෙලා ඉතින් ලොකු සාංශ හම්බෙලා දැන් මේගොල්ලෝ ආපහු යනවා. යනකොට ඥාන කටුකුරුන්ස ස්වාමීන් වහන්සේ පාරට බහිනවා කුටියක ඉඳලා. එනකොට අරගොල්ල කී කියනවලු ඥානරාම හැමතුරු හම්බුණාත් ඔච්චර තමයි. ඕකට උත්තර හම්බෙන්නේ. මං හිතුවේ මෙතනින් තමයි උත්තර හම්බෙන්නේ කියලා වැඩක් උනේ නෑ කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ ගැන විවේචනය කරමින් යනවා. ඥානරම සාංශේ මේ ඥානන්ද සාංශේ කියලා අවසරයි කවුද සාංශය දාපු කට්ටිය කියලා වාසවලසවර කට්ටිය ආයෙගොල්ලෝ කලින් දිනයක් අරගෙන මේ ඇවිල්ලා දැන් තමයි ගියේ කියලා. ඊට පස්සේ කියන්න වටින්නේ නැහැ. නමුත් කියලා තියෙනවා සාංශ මේගොල්ලෝ මෙන්න මෙහෙමයි අතුරු කතාවක් මට අහන්න හම්බුණා. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ ළඟට ආවෙකින් කෘත්‍ය ඉෂ්ට උනේ නැහැ කියලා තමයි කිය කිය යන්නේ කියලා. ඊට පස්සේ ලොකු සාංශ කළා අනේ ඉතින් මගේ දුර්ලකම් නිසා මොකද කරන්නේ බුදුහාමුදුරේ හිටියනම් ඔය ඇත්තන්ටත් සතුටු වෙන්න උත්තරයක් දෙනවනේ මට පාරමිතා නැතිකම තමයි තියෙන්නේ කියලා. ඒක නිසා අපි එනකොට එන්නේ මහා කන්දවල් ගෙනියන්න හිතාගෙන. මේ හම්බ වෙච්ච එක මඳයි. දැක්ක මඳයි. කතා කරන්න ලැබුණ මඳයි. මේ ඉඳගෙන ඉන්න හම්බුණා මඳයි. මේක මේ පුංචියට හම් වෙන මේ සමාධියේ තියෙන මේ ditta damasuka කියන තමයි පච්චුප්පන්න සුඛේ දන්නේ නැති කෙනාට කරත් වෙච්ච කබලකට වතුර වැටෙනා වගේ වැටෙනකොටම චස් ගන්නවා මිසක් කිසි සුගතියක් වෙන්නේ නැහැ. හිතාගන්න අපි වැඩමුළු කීයක් කරන්න වෙයිද මේ ඉඳගෙන ඉඳීමත් නිවනක් කියන එක තේරුම් ගන්නට යන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න ඕනේ පච්චන්ත පච්චත්තං චේව ඥානං උපාදී. ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න ඕනේ මට මේ ඉඳ ගන්න හම්බුනේ අද බුදුහාමුදුරු හින්දා. මං අද ඉඳගෙන ඉන්නේ ධර්මයේ තෙදකට. මම මේ ඉඳගෙන ඉන්නේ බුදු අපේ සංඝයා වහන්සේලා අපිට මේක කියපු නිසා. මට සීලේ තියෙන නිසා. ඕක තමයි ත්‍රිවිධ රත්නයේ තහ සීලේ තියෙන ආනිසංශය. ඒක අගය කරන්න තමයි පච්චුප්පන්න සුඛේ දීලත් ඒක දරතයක් ඒක වෙහෙසක් ඒක කොන්දේ අමාරුවක් ඒක කකුල් දෙකේ අමාරුවක් ඒක පස්සරත් වෙනවා මේක හිරි වැටෙනවායි කියලා අපි කීයක් ಜಾති මේකට කියනවා කවදද අපිට පුළුවන් වෙන්නේ කියන වාර්තා කරලා ආනාපාන හිත ගියේ නෑ ඒක වෙනම දෙයක් නමුත් අඩු ගානේ මම දැන් හිතගෙන නෙවෙයි කියලා මම දන්නවා මම ඉඳගෙන ඉන්න බව දන්නවා කොහොමද දන්නේ මේ පස්සරත් වෙනවට තියෙනවා එතකොට අහන්න බුල මේ පස්සරත් වෙන එක සත්‍ය ප්‍රතිඵලයක්ද පසරත් වීම සතියට කරදරයක් දෙලා. ඉතින් ඔය ඉතින් කල්පනා කරනවා ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක ෂුවර් නෑ. ඉතින් කොච්චර හේතු ගන්න දෙනෝ පසරත් වෙච්ච බවත් චිත්‍රපටියක් බලනකොට තේරිලා තියෙනවා. දාන් අදිනකොට, කැරම් ගහනකොට, චෙස් අදිනකොට පස්ස කබලක් උඩ තිබ්බත් ගානක් නෑ. ඒ මොකද අපේ අවධානය ගිහිල්ලා කෙලෙසකට ගිහිල්ලා තියෙන්නේ. ඒක දැනෙන්නේ නෑ. එහෙම කෙලෙසකට යන්නේ නැතුව මධ්‍යස්ථව තියාිනකොට මේ දැනෙන වෙහෙස ඉඳගෙන ඉන්න තියෙන දරතය මේක ප්‍රමෝදයක් කරගන්නවා කියන එක නිකන් ඒ පොට්ටපාද වගේ සූත්‍රවල සරුවඥසේ නැවත නැවතත් කියනවා කී කී අතහැරලා කැලේ අමතක කරලා මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එක දරතයක්. ඒක මේ දර පරිලාහ කියලා වචන පාවිච්චි කරනවා. මේ එක තැනක මේ කුරුසෙත් තියලා හන ගැහුවාගේ ඉතින් ඉන්න එපා එපා. අලිවාතේ. මේක දරතයක්. නමුත් ਸਰුවචනන්සේ කියන මේ දරතයක් කියන්නේ එපා බබා. මේකට ප්‍රමෝදය කියන්නේ. මේකට සතිය කියන්නේ. මේකට සම්පජඤ්ඤය කියන්නේ. මේකට ප්‍රීතිය කියන්නේ. මේකට පස්සද්ධිය කියන්නේ. මේකට සුඛය කියන්නේ. මොකද gedara හිටියනම් මේට වඩා විශාල දුකක්. ඒ දුක නැතිකරන්න අපිට පුංචි දුකක් බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ පුංචි දුක අර විශාල පරිලාහයට වැඩිය හොඳ නිසා මේක සුඛයක් විදියට බලන්නේ කියලා කියන්නේ කොච්චරක් අපේ බුදුහාමුදුර අපේක්ෂා කරනවද කියලා හිතන්න. දැන් මේක අමාරුයි තමයි. ඒක බුදුරජාණන්සේ පළවෙනි වාක්‍යය හමාර කරන්නේ ඇත්ත බානේ. නිරකන ඉන්න එක පරිලාහයක්. එහෙම නැත්නම් දාහයක්. නැත්නම් දුකක්. නමුත් මේ දුක් නොඉපදවීම සඳහා ගන්න ප්‍රයත්නෙන් ලැබිච්ච දුක gedara hitiyana tonganen කියලා නෙව කරන්න බෑනේ. අපේ ඇතින් සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා හොරකමක් වෙන්න ඉඩ තියෙනවා කාමීත්‍යචාර වෙන්න ඉඩ තියෙනවා බොරුව කේලම ඉස්සචන ඕන දෙයක් වෙන්න පුළුවන් දැන් අඩු ගන්න දන්නවා මේ කයේ තියෙන දුක දන්නේ අර දුක නැති බවට ඒ නිසා මේ දුක පිළිබඳව පච්චුප්පන්න සුඛය කියන්නේ මේකයි කියන එක තේරුම් ගන්න වැඩමුළු කීයක් කරන්න වේද කියලා හිතන්න ඇත්තටම කියනවා ඒක මේ සුද්දකින් ණයට ගත් එකක් යම් කිසි කෙනෙක් අනාගාමි වෙන්න ඕනලු මේ වාඩි වුණාට පස්සේ මේක තමයි බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නට හදපු සැපේ. මේක තමයි මේ නිවන කියන්නේ කියලා ඒක තේරෙන්න මට්ටම් චොච්චරක් ඉහළ ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ ඉල්ලන ප්‍රස්වීදන එකක්වත් 18 රියම් බුදු පිළිමයක්වත් ඉන්ද්‍රජාලවත් නෙවෙයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක තව කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න ඉතල Taman ඒත්තු ගන්න එපායි. ඉතින් කාට හරි බණක් කියන කෙනා ඒ බණ කියනකොටම වර්තමානයේ Taman සුඛයක ඉඳගෙනද කියන්නේ කියලා බලන්න. එහෙම කියනවනම් තරහින් බෑනේ. මනක් කියනකොට කාටවත් බනින්න ඕනකමක් ඇත්තෙත් නෑ. Taman Taman දන්න දේ අනිකට ටික බෙදා ගැනීම කියන බෙදා ගන්න අමාරුයි. මොකද අපි විශාල සැපක් බලාපොරොත්තු වෙනවා. මේ පච්චුප්පන්න සුඛය කියලා කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ ආස්වාසය කරනකොට මේක ප්‍රසවාසය නෙවෙයි කියලා දන්නවා. ඔච්චර තමයි නිවන් කියන්නේ. ප්‍රසවාස කරනට ආශාස නෙවෙයි කියලා දන්නවා. ඉතින් මම හුඟක් වෙලාට කියන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නවනේ ඕක තමයි පරියංග භාවනා කියන්නේ. එතකොට ඇවිදිනකොට දන්නවනේ ඉඳගෙන නෙවෙයි කියලා ඕක තමයි සක්මන් භාවනා කියන්නේ. ඔయిత වැඩිය මොනවද අං එන්න කියනවද? තටු වෙන්න කියනවද? මේක මේ පච්චුප්පන්න සුඛේ දන්නේ නැත්නම් ඉතින් කවදාකවත් මේක නැවත නැවත කරන්න අදහසක් පහළ වෙන්නේ නැහැ නේ. එයා හිතන්නේ මේ ඉඳ කරන ගමන් ඒක පාඩෝම් ගාලා නිවන් දකි කියලා. ක්වික් එන්ලයිටන්මන්ට් එකක්. ඒ වෙන්න ඉඩ තියෙනවා එහෙම වෙන්න ඉඩ තියෙනවා නමුත් පළවෙනිම දේ තමයි එක සමාධියක් වෙන බොහොම මුරුදු සමාධියක් ඒකෙදි තේරෙනවා මේ වර්තමානයේ තියෙන දුකත් පැමිණි දුකට කියනවා පැනිරහයි කිය. සිංහලයේ වචනයක් තියෙනවා පැමිණි දුක් පැනිරහයි කිය. මොන භාෂාවකවත් මම දැක්කේ නෑ මේ වගේ යෙදුමක්. මේ පැමිණි දුක් කියලා කියන්නේ වර්තමානයේ මම දැන් මෙතන දුක. ඉතින් ආගෙන් අහන්න ඕනේ මේ පැමිණි දුක සතිය තියෙන නිසා සතිය ආනිසංශයක් වශයෙන් ලැබිච්ච එකක්ද නැත්නම් සතියට බාධාවත්ද කියලා. ඕනම කෙනෙක් කරකොලතට උතුරු දකුණු මාරු වෙනවා. එනිසා මේ පැමිණි දුකට එළඹ වාසය කරන කෙනා හැම චිත්තක්ෂණයක මොන ඉරියව්වේ හිටියත් අටසිල් සමාදන් වෙලා හිටියත් පැවිදි වුණත් ඉත්‍රි වුණත් පුරුෂ වුණත් අනිතරෝ මේ පච්චුප්පන්න සුඛේ තියෙන්නේ යහ කල්පනාව තියෙන කෙනාට විතරයි. අනිත් කෙනා ඒකම දුකක් විදිහට සලකනවා. එක මේතියව ගොඩාක් ලයින් එක දුකක්. යාළු මිත්‍රෝ නැතිකම දුකක්. එහෙම නැත්නම් අනිකුත් සුඛෝපභෝගී වස්තු නැතිකම දුකක්. නමුත් සුඛය හොයන එක දන්නවා මේ වර්තමානයේ තියෙන කයේ තියෙන වෙහෙස දැනීමම සුඛයක් දුකක් නෙවෙයි කියලා. නිසා ආරිවංශ සූත්‍ර දේශනාව කරනකොට කියනවා බණ භාවනා කරන හාමුදුරනේ තනියම කැලේ වාසය කරනවා. උන්වහන්සේ අනුකට හොඳට ඉර පායාගෙන එනවා. වෙලා තියෙනවා. ලස්සන ගහක් හම්බ වෙනවා ගඟක් අයිනේ. අහල පහල තියෙන පිදුට්ටියක් ගෙන දාලා ගඟ ගහ ළඟ වාඩි වෙලා හොඳට අඩේ කොච්චර වටන දෙයක්ද දැන් මේක. ගෙදරක දොරක හිටනන් ගෑණි කෑ ගහනවා. එයෙන් දරගෙනින් කියලා බබා අඬනවා. එයෙන් කිරි බීලා වමනේ කරනවා. මේ මොන කචල් එකක්වත් නැහැ. ගහ මුල ඉඳගත්තා. මේ ගඟක් අයිනේ ඉඳගෙන ඉන්නවා කියලා ඒ ඉඳගෙන ඉන්න සුඛය. යාට තේරෙන පටන් ගන්නවා. මේක දා ගීගයත් ඇරියයි කියන්නේ. ඒ සුඛය තමයි අන්තිමට ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ අර පුංචි සුඛය වඩලා චතුත් ධ්‍යාන වගේ ධ්‍යාන කියලා නැගිට්ටට පස්සේ ඒකට කියනවා ආර්ය ආසනය කියලා. ආර්ය වාසය කියලා. ආර්ය ආවාසය කියලා. ඉතින් යන ගියාට පස්සේ මේ පිටුරු ගස් ටික කරඬුක තැම්පත් කරලා වඳින්න යන්නේ නැහනේ. ওই පිටුරු ගස් ටික තෙමෙයි කියලා කරදර වෙන්නෙත් නැහනේ. ඕක වේයෙක් කෑවයි කියලා කරදර වෙන්නෙත් නැහනේ. යා දන්න ඕන තැනකට ගියාම පිටුට්ටියක් හොයා ගන්න පුළුවන්. ඉතින් ඕක වේයක ආච්චාවයි. ඔය ගහ මගේ කියන්න ඕනේ. ওই ගහට තමයි මම අවබෝධ කරන්නේ ඊ ගාව ගහයිත් ওই ටිකමයි කියලා මේ ආර්ය වේවහරයට ගියාට පස්සේ ඒ දේවල් අල්ල බදා ගන්න යන්නේ නැහැ. එයා දන්න ඕනෙම තැනක මේ පුංචි සුඛය ලබන්න පුළුවන්. ඒ සුඛය හරහා ගොඩක් තැන් වලට යන්න පුළුවන්. ආන්නේ මූලිකම තියෙන මේ පච්චුප්පන්න සුඛය. එයා දන්නවනම් මේක බාහිර කිසි කෙනෙක්ගෙන් දෙවන්නේක්ගේ උපකාරයක් නැතුව චින්තන ක්‍රමයෙන් ලබන්න පුළුවන් දෙයක් නම් අනිවාර්ය මේක ඉස්සරහට යාට සුඛ ආස්වාදයක් ලබා දෙනවා. එහෙනම් ඉස්සරහටත් මට තියෙන්නේ මොනවාක්වත් නැති වෙලා විවේකයක් හම්බෙච්ච වෙලාවේ හොඳට පట్టල වාඩි වෙන්න වාඩිලා පట్టලේ තියෙනවද කියලා බලන්න හරි. එහෙමනම් අර ක්‍රමයට මට සුඛය ලැබෙන්න මේ මොහොතේ දන්නවා මට ඉස්සරහටත් මේ සුඛය තියෙන. ඒතකොට පච්චුප්පන්නං චේව අනාගත සුඛං පච්චත්තං චේව ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා. ඒක මේ කවුරුත් කිව්වට නෙවෙයි. ඒක ඒ ඥාණය යම් කෙනෙකුට උපදිනවා නම් ඒක තමයි පළවෙනිම මේ පෙන්න පංච ඥානිකෝ සම්මා සමාධි මේ ඒ සම්මා සමාධිය හට ගන්න හැටි. නැත්නම් මේ සමාධිය විශේෂයි යහ කල්පනාව හට ගන්න හැටි. මේ සමාධියේ විශේෂ ලොකු සමාධියක් නොලබන කියලා පශ්චාත්තාප වෙනවනම් යාට සීලෙත් තියෙනවා සමාධියක් තියෙනවා අසප්පුරිසයි. මේක තමයි මේ බුද්ධ ආදී උත්තරමනාන්සලා පෙන්වන්නේ පරෝපදේශ රහිතව මේ ලැබෙන එකෙන් පටන් ගන්නද ඒක ප්‍රත්‍යুৎපන්නයේම අනාගතයේ සුඛ කින දෙන දෙයක්. මෙතන දුකක් තිබුණත් ඒ දුකේ සතිය තියෙන බවට ලකුණක්. ඒ දුක ප්‍රමෝදය ඇති කරන්න ලකුණක්. ඒ දුක සම්පජඤ්ඤය තියෙන බවට ලකුණක්. පස්සද්ධියට ලකුණක්, සුඛයට ලකුණක් කියලා ඒ ඇති වෙච්ච ඒ වෙලාවේ අස්පනා පිට ඇති වෙච්ච මේ දරත පරිලාහ දෙක ප්‍රමෝදයකට හේතුවක් හේතුවක් කරගන්න ගිය මිනිසයා මායයටවත් දුකක් ඉර දෙන්න බෑ. එයා මොන දේ පැමුණත් එයා දන්නවා ඊට වැඩිය දුකක් අද විඳගෙන ඉන්නවා. ඒත් බුදුන් සත්තයි, ධර්මයේ සත්තයි, සංඝයා සත්තයි, මගේ සීල කැඩෙන්නේ නැහැ. මම ඒක දන්නවා. ඒ අස්පනා අපිට දැකීමන පච්චත්තං පච්චත්තං චේව ඥානං උපාදේ තබ්බං උපජ්ජති කියලා කියන විදිහට මේ දැනීම අපි හිතන්නේ ඕංජල්කමක් කියලා. අපි හිතන්නේ අත්තිකිලමතාන යෝගයක් කියලා. අපි හිතන්නේ නොකල යුත්තක් කියලා. අපි හිතන්නේ සුඛය කියලා කියන්නේ බැංකුවේ තියෙන සල්ලි ගාන, ලැබිලා තියෙන ඩිග්‍රී ගාන, එහෙම නැත්නම් මේ අනිකුත් සැප සම්පත් ඉතින් මේකනේ උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කංකරච්චලට දාලා තියෙන මුළු අධ්‍යාපන ක්‍රමෙම දීලා තියෙන ඒකනේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ප්‍රමෝදයක් කරගන්න ඇති බුදුරජාණන් වහන්සේ හරි සාරිපුත්‍ර සාන්තරි කිව්වා මිස ඔයගොල්ලෝ කවදාකවත් දරුවෙකුට කියලා දීලා තියෙනව මතක තියෙනවද? ඉස්තරහටවත් කියලා දෙයිද? ඒත් සැකයි මට. ඒත් සැකයි දරුවෝ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ වටිනවා. මේ ලැබිච්ච manussාත්ම භාවය ලැබෙනවා වටිනවා. මේ ක්ෂණ සම්පත්තිය වටින ඕකටයි බනහනවා කියන්නේ. ඕකටයි සත්පුරු ශාස්ත්‍රය කියන්නේ. ඕකටම පැවිද්ද කියන්නේ. මේ පොඩි එකේ කරන්ට කරලා ඕක කියන්න පුළුවන් නම් ඌ උප්පත්තිම නිවන් ලැබලා නැති. අම්මලා තාත්තලා හරියට සෞතු කරනවා පොඩියෝ. අසීමිත සෞතු කිරිලා සෞතු කරනවා. දැන් හදන පොඩි උන්ට ඒක පොඩ්ඩක් තේරෙනවා. ඒ නිසා උන් අනිවාර්යයෙන්ම අම්මටයි තාත්තට වෛර කරනවා. අපි නම් මේ මූණ තියාගෙන ඉඹගෙන අනිවාගේ රත්තරන් පුතේ කිව්වට ওই පොඩි උන්ගේ අපි ළඟ නෑ මොකද කොහෙන්ද ඌට තේරෙනවා මේ අම්මලා තාත්තලා අපිව රෝන් ට්‍රැක් එකේ තියලා තියෙන කියලා. ඉස්කෝලේ යන්නකම් මට ඕක තේරුණා. මේ හාදේව පන්ති කාමරවල තියාගෙන අපිට මේ කරන වදේ. මට කිසිම දවසක මේ අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව ඒ අනිහේ කොච්චර වටිනද අයිසෙක් නිව්ටන් කිව්වනම් මට සර් කියලා මදි නයිට් පදවිකුත් දෙන්න කවදාකවත් හිතිලා නැහැ. මේ කඩප්පුලිය එක එක කළු ලෑලි වල ලියලා මේව කටපාඩම් කරන්න වෙලා ආයේ විභාග වලට ලියන්න කියලා මොන කරදරයක්ද කියලා. ඊ අපේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියේ ආපු ගමන් කළු ලෑලි දෙකට බෙදලා මේ පැත්තෙන් විද්‍යාඥයන් ගලන් ලියනවා මේ පැත්තෙන් අවුරුදු ගාන ලියනවා. ඉතින් විභාගෙදී අහනවා. ඊ අත්තමුත්ත කිරිකිත්ත කාලෙවත් අපි වැඩකුත් නැහැ අපිට. ඒක දන්නෙත් නැහැ. හරියට ලිව්වොත් ඔන්න පස් ක්ලාස් හම්බ වෙනවා. මට හරි ලැජ්ජයි වැරදිලාවත් පස් ක්ලාස් එකක් හම්බෙයි කියන්නේ. මම දන්නවා ෂුවර් හම්බ වෙන්නේ නැහැ කියලා. තර්ඩ් ක්ලාස් එකත් මට බලාපොරොත්තු වෙන්න බැරි නෝ මට හරි මේකේ තියෙන કૃතිම ගතියක් පෙන්නනවා. මේ අපිට ඔළුවට දාන දේ මේ වර්තමාන මොහොතේ අපි ඉඳගෙන ඉන්නකොට තියෙන සැප වෙනුවට උඹට ඩිග්‍රියක් ලැබුණොත් තමයි සැප. උඹට මේ ගෑණියක් ගත්තට පස්සේ තමයි සැප. එහෙනම් ආහාර රසායන හමුනට පස්සේ සැප කියලා. කී පැත්තකින් කංගෙදරි ගාද්දි මේ සාරිපුත්‍ර සාංශික වචනේ ඇහෙයිද? අපි මේක අපේ දරුවෙකුට කියලා දෙයිද? අපි මේක අපේ ශිෂ්‍යයෙකුට ගෝලයෙකුට කියලා දෙයිද? කියලා දෙන්නේ නැත්නම් අඩුවන්නේ. අන්න අර එක තියෙන අන්න බලපං කියයිද? කියලා සාරිපුත්‍ර සාංශික අපට කියන්නේ බුදුහාමුදුරන්ගෙන් උද්දුත කරලා යම් කිසි කෙනෙකුට පච්චුප්පන්නංච චේව අනාගතංච සුඛං පච්චත්තංච ඥානේ ඥානං උපජ්ජති. අර තියෙන මේ මොහොත සැපක්. ඒකන ක්ෂණ සම්පත්තිය කිය. ඉතින් කනෝ වේමා උපජ්ජගා මගේ මේ තකතිරුකන් නිසා මගේ තෘෂ්ණා නිසා මේ වර්තමාන මොහොතේ තියෙන සැපය ඒ ක්ෂණය නොයික්මවාවා කියලා බුදුරජාණන්සේ කියනවා. අරක ලැබෙයි මේක ඕනේ අරක නෑ මේක නෑ කියන මේ අනාගත හීන නිසා මේ ඉන්න මොහොත මේ වර්තමාන මොහොතට ක්ෂණීය ඉක්මවා නොයවා කියන ඒ සමාධිය උපත්තියම ලැබිච්ච මනුස්ස අයිතිවාසිකම කියලා මං කියනවා. මොකද කිසිම තිරසිනෙකුට ඒක ගන්න බෑ. මනුස්සයාට විතරයි පුළුවන්. නමුත් ඒ මනුස්සකම රකින්න මිනිස්සු බොහෝම කලාතුරකින් හම්බෙන්නේ ඒ මිනිස්සු නිතරම ජීවත් වෙන පිපිච්ච මලක් වගේ හැම වෙලාවෙම සතුටින් ජීවත් වෙනවා. මට අරක ලැබෙයි කියලා අපේක්ෂාවකුත් නැහැ. නොලැබිච්චව ගැන හිතන්න යන්නෙත් නැහැ. මේ ලැබිච්ච එක සතුටු වෙන්න දන්න මනුස්සයා ඌ මොන જાති කෙරුවක්වත් දුකක ඔබල දැම්මත් ඇඟට ගෑවෙන්නේ නිකන් හරියට නිලුම්පතක් වතුර ඒබුවත් නිලුම්පතේ ගෑවෙන්නේ නැහැ මොනක. ආන්නේ වගේ ඉතින් ඒක ලබන්න මොනවද අඩු කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ මේ මොහොතේ මට මේ ලැබිලා තියෙන පච්චුප්පන්න වගේම අනාගතයේ සැප ලැබෙන මාර්ගයක් කියලා අඩුකම දෙකයි තණ්හාවයි අවිද්‍යාවයි. කෑදරකමයි මෝඩකමයි. හැබැයි ලෝකයා කියන්නේ මේ වර්තමාන සැප ලැබුණා හිතලා කිව්වොත් ඒක මෝඩයා කියලා. රිසර්ච් කරන්නේ කනේ අලුත් දේවල් හොයන්න. නව නිර්මාණ. යටිතල පහසුකම්. දියුණු කරන්න හදනවා රට. ඉතින් කරපේ උන්ට හම්බෙලා තියෙන පැය. මම පිටරට යනකොට හැමදාම ඒක ඒක පරිේශනයක් මම ගිහලා බලනවා මේ කොතන හරි දියුණු කරපු තැනක එකේ සතුටින් ඉන්න එකෙක් ඉන්නවාද කියලා අනේ කලාතුරකින්වත් නැහැ. ඒ වගේ තමයි මල පෙරේතෝ ඉන්න හරියක් ඉන්නේ. පිසාචෝ ප්‍රේතයෝ ඔය දිනු කරපු තැන් වල ඉන්නේ. ගොවියෙක් ළඟට යන්න බෑන ඌ බොහොම ජොලිය ජීවත් වෙනවා. එදිනදා වේල හම්බ කර ගන්නවා දරුවොත් එක්ක ඉන්නවා කනවා. ඌ ළඟ තියෙන ඌ වෙලා තියෙන ඌ ඒක දන්නේ නැහැ. අර මෝල් වන්දන හොඳටම දන්නවා වලිග පාගගෙන ඉන්නේ කියලා. හැබැයි ඉතින් අපිට පෙන්වන්නේ නෑ නෑ නෑ අපේ ක්‍රමයට මධ්‍යම ආර්ථික ක්‍රමයට ගියොත් දේශපාලන ක්‍රමයේ දුනොත් ආර්ථික දුනොත් උඹලට සැප ලැබෙයි. ඉතින් ගිලාන උඹ තෝ සැපේ දින්නේ කියලා. එක්කක්වත් නෑ. එක් එක්කක්වත් නෑ. මං කියවට ඔයගොල්ලෝ පිළිගන්න එකක් නෑ. ඔයගොල්ලෝ ගිහලා බලන්න පුළුවන්. ගිය දවසේ තීරේ සම්පූර්ණ රංගපෑම තියෙන්නේ. ඒක වෙන්නේ මොකද්ද? අපිට මේ වර්තමාන මොහොතේ අපේ ඉන්නකවත් අපිට විඳ ගන්න වෙලාවක් නැති වෙනවා. මොකද ඔව් ඇවිදයිද කොයි හොයා යන්නේ ඒක. ඒ නිසා කල්පනා කරන පරියන්කේ ඉන්න එකම නිවනක්. ඒක දන්නේ එක තමයි මේ සාරිපුත්‍ර සාංශික කියන්නේ. අපි සක්මන් කරන එකම නිවනක්. ඒකම තමයි උතුම්ම දේ කියලා දන්නවනම් ඒ තමයි පළවෙනිම සමාධිය. ඒ සමාධිය අපි විසින් උපේපියුත්තක් කියලා කියන්නේ කද්දාක ස්වභාව චින්තනයේට ඕකේ එන්නේ නැහැ. ස්වභාව චින්තනයට එන්නෙම හෙට හොඳයි. අල්ලපු ගෙදර හොඳයි. ඊගාව ආණ්ඩුව හොඳයි කියන එක තමයි. නමුත් මේ ලැබිච්ච එක තැපක් කියලා ගත්තොත් කිසිම කෙනෙක් විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. විරුද්ධ වෙන්නේ අපේ අවිද්‍යාවත් තෘෂ්ණාවත්. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ වාඩි වෙලා ඉන්නකොට දැනෙන මේ ඒ වෙලාවේ ඇති වෙන මේ සුඛය අපිට නොලැබී යන්නේ දෙවන්නේක් නිසා නෙවෙයි පිට කෙනෙක් නිසා නෙවෙයි Taman තුලම තියෙන තෘෂ්ණාව නිසා Taman තුලම තියෙන අවිද්‍යාව නිසා ඒකට හොඳට තේරෙනවා මේ පැත්තේ ඥානය තියෙනවා මේ පැත්තේ අවිද්‍යාව තියෙනවා මේ පැත්තෙන් පිරිච්ච ගතිය තියෙනවා අර පැත්තේ හිග භාවය තියෙනවා මේ දෙකෙන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් වැඩියෙන් කතා කරන්නේ මොන එකද ගැන කියලා හිතන්න බෑ කතා කරන්නෙම හිග භාවය ගැන අඩුපාඩුව ගැන කලාතුරකින් තමයි අපිට මේ ක්ෂණ සම්පත්‍ය කියන එක ලැබෙන්නේ. ඉතින් අර හරක් මන් මිනිහෙකුට අපිට මේවා කියලා වැඩක් නැහැ. හොරකම් කරන කෙනෙකුට කියලා වැඩක් නැහැ. කිවල් දොරට සුමේ කරන කෙනෙකුට කියලා වැඩක් නැහැ. භාවනා කරන්න ආපු කෙනාට ඔක්කොම මේ ටික පහසුකම් ටික දීලා කියනවා කරුණා කරලා මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය සතුටක් කරගෙන වර්තමාන අනාගත සැපයක් කරන ජීවත් වෙන්න පටන් අරගන්න ඒක නැත්තම් ඉදිරියට කතා කරන සමාධි ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ ඒ මූලික පණිවිඩයෙන් අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒ සඳහා සීලම අඩුම කඩම සකස් කරගත්තා වූ සීල දිනාට ඉදිරියේ තියෙනා වූ ගැඹුරු සමාධියට පාදක වශයෙන් මේ මූලික ක්ෂණ සම්පත්තිය වටනාකම අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා